නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතං චානන්ද සීකෝ අරියස්ස විනයේ සීකෝ හෝති පටිපදාති ඊතානන්ද බික්ඛු චක්කුනා රූපන් දිස්වා uppajjati මනාපං uppajjati යමනාපං uppajjati මනාපාමනාපං සෝ තේන uppannේන මනාපේන uppannේන ගමනාපේන uppannේන මනාපමනාපේන අට්ඨියති හරායති ජගුච්ඡති තී ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි නීවාසික උපාසක මහතුරු සම්බන්ධ කරගෙන සතියක් පතා බ්‍රහස්පතින් දවසේ පවත්වාගෙන ලබන ධර්ම දේශනාව සඳහායි අපි මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි පසුගිය වාර 3කදීම මජ්ක්‍ධිම නිකායේ 152 වෙනි සූත්‍රය එහෙම නැත්නම් අවසාන සූත්‍රය වෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයයි මාත්‍රිකාව තබා ගත්තේ මේ දේශනා මාලාවට. එයිනොත් මුල් වතාවල් වලදී අපි ඒ විපස්සනා භාවනා කරන්නෙක් වශයෙන් නැත්නම් ශාසනීයට ශික්ෂාවට ආධුනිකයෙක් වශයෙන් ඇහෙන් රූපයක් දැකලා කනින් සද්දයක් අහලා නෑහෙන් ගඳක් විඳලා දිවෙන් රසක් රස විඳලා කයට පහසක් ලැබිලා හිතට ධර්මයක් මතුවෙච්ච වෙලාවක කටයුතු කළ ආකාරය නැත්නම් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කරා. ඊගාවට ඒයින් යම් කිසි ප්‍රගතියක් ප්‍රගමනයක් නැත්නම් විපස්සනා ඥාන වර්ධනයක් සිද්ධ වෙලා යම් තැනකදී ඒ භාවනා කරන කෙනා මූලික ආර්ය ඥානයකටපත් වුණාට පස්සේ වෙන විදිහට කියනවා නම් සීක ප්‍රතිපදාවට සෝවාන් සකදාගාමි අනාගාමි කියන මේ මාර්ග තුනෙන් එකටපත් වුණාට පස්සේ ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය භාවනාව කොහොමද හැසිරෙන්නේ කියන එකටයි අපි ගිය පාර ආරම්භය ලබා ගත්තේ. ඒකට කියන්නේ අරියස විනේ සේකෝ හෝති පටිපදා. සීඛ නැත්නම් දැනටමත් විපස්සනා ඥාන මුහුකුරවාගත් නමුත් රහත් නොවුන මූලික මාර්ග ඥාන ලබාගත් කෙනෙක් ඇහැට කනට නාසයට දිවට කයට මනසට ඒ බාහිර ආරම්මණයක් වැටිච්චාම බාහිර ආරම්මණයක් වැදගත්තාම නැත්නම් බාහිර ආරම්මණයක් ආපాతගත වෙච්චාම ක්‍රියා කරන ආකාරය දක්වනවා. ඒකත් මේ දැනට ඒ විපස්සනා වශයෙන් නැත්නම් භාවනා කරන්නේ වශයෙන් ඉන්ද්‍රිය සංවරයේ ගත කරන කෙනෙකුට දැනගෙන හිටීම වටිනාකමක් තියෙනවා. ඒ මොකද හොඳට විපස්සනාව සිදුවෙන වෙලාවේදී මේ ආර්යයන් වහන්සේ නමකගේ වගේ නැත්නම් සීක උත්තමයේ වගේ යම් යම් හිතේ ස්වභාවයෙන් සිදුවෙන සංවර ගති පහළ වෙන්න පටන් ගන්නවා. මේ සංවර ගති පිළිබඳව නොදැන හිටියොත් මේක පටලවිල්ලක්ද වැරදිල්ලක්ද මේක හොඳ අතර යන දෙයක්ද නරක යන දෙයක්ද කියලා යෝගාවචරයට තීරුම් කරගන්න බැරුව යනවා. ඒක හොඳට පේනවා කමඨාන් සුද්ධ කරනකොට ඒ හොඳට භාවනාව සිද්ධ වෙනවා. එතනදී අපි හොඳට භාවනා සිද්ධ වෙනවා කියන එක තව වෙන පැත්තකින් අර්ථ දෙනවා නම් සතිය කැඩෙන්නේ නැතුව තියෙනවා සමාධියත් හොඳට තියෙනවා ආන්න එහෙම තියෙද්දි මේ රූප දැකීම සද්ද ඇහිීම සම්බන්ධයෙන් යෝගාවචරයා යම් යම් දේවල් අත්දකිනවා ඒ කියන්නේ කරලා අත්දකින දේවල් නෙමෙයි සිද්ධ වෙලා අත්දකින දේවල් ඒ අත්දකින දේවල් පැහැදිලිවම කමඨහන් වார்த்தාවටත් එකතු කරනවා හැබැයි ඒ යොදන වචන සහ භවතින මානසිකත්වයේ බලනකොට ඒ යෝගාවචරයට තේරෙන්නේ මේක හරිය දෙයක්ද වැරදි දෙයක්ද කියලා. එන්නේ එවැනි මානසිකත්වයක් ඇති වෙලාවට මේ සීක ප්‍රතිපදාවේදී සරුවච්චන් වහන්සේ විසින් පෙන්නන සේක උත්තමයන් වහන්සේ නමගේ මානසිකත්වයේ සහ මනස වැඩ කරන ආකාරය පිළිබඳ දැනගෙන තිබුණොත් අපිට පූර්වාදර්ශයක් ගන්න පුළුවන් මේ හොඳ පැත්තට වෙන්න හදන මේ පෙරලියක්ද නරක පැත්තට වෙන පෙරලියක්ද නැත්නම් ප්‍රගමනයක්ද නැත්නම් පිළීමක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ මූල ධර්මයේ මෙතෙන්දී භාවනානුයෝගීව ගත කරන කෙනෙකුට උනත් උදව් උපකාර වෙනවා. වෙන විදිහට කියන්නේ තමන් මේ පාරේ ඉස්සරහට ගිහිලා ස්ථිර වෙනසක් ඇති වෙච්ච කෙනෙකුගේ හිතේ වැඩපිළිවෙල මෙන්න මෙහෙමයි. ඒ පැත්තටද මට මේ යන්නේ එහෙම නැත්නම් මම මේ පාරේ යන ගමන් ලන්දට නන්නත්තර වීමකට යන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා අපි ගත්තොත් දැන් අපි ඒ සීක ප්‍රතිපදාවේදී ਸਰුවචනංශයේ පෙන්වන්නට උත්සාහ කරන නැත්තම් යෝගාවචරයක් වශයෙන් දැනගත යුතුයයි යෝජනා කරන අර්ථය තියෙන්නේ ඉදානන්ද බික්කු ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපං දිස්වා uppajjati manapan uppajjati amanapan uppajjati manapamanapan දැන් අපි දැනගත්තා මේක සීක ප්‍රතිපදාවට එන්නේ ඉස්සලා ඉන්න සාමාන්‍ය යෝගාවචරයාටත් මාතෘකාව මතු කරන්නේ මේ වාක්‍යයෙන් තමයි. ඒ පුද්ගලයාගේ ඇහැට රූපයක් මතුවෙනවා. මතුවෙලා එක්කෝ අනේ දැක්කා හොඳයි කොච්චර වාසනාවක්ද ඇහැ හොඳට පිං කරලා තිනවා කියලා මනාපයක් උපදිනවා. එහෙම නැත්නම් මේ මොන කලබලයක්ද මේ මොන කරදරයක්ද නොදකී යුත්තක් නොදකින් නොපතන් කියලා ඒක පිළිබඳව අමනාපය පහළ වෙනවා. සමහර වෙලාවට ඒක මනාපත් නැති අමනාපත් නැති මනාපමනාපං කියන දෙකේ සම්මිශ්‍රණයකට පහළ වෙනවා. ආනේ තුන තමයි ඒ යෝගාවචරේකටත් වෙන්නේ ටික දැන් මෙතන බලනකොට ආර්යයන් වහන්සේ නමකටත් වෙන්නේ ටිකමයි. අරමුණ දැකපු ගමන් මනාපය අමනාපය නැත්තම් මනාපමනාප දෙක මැද කියන தত্ত্ব තුනටපත් වෙන්න පුළුවන්. එතකොට මේ සීක උත්තමයන් වහන්සේ සෝතේන uppannena මනාපේන uppannena අමනාපේන උම්පන්නේන මනාපමනාපේන අට්ඨියති හරායති ජෙගුච්ඡති කියන එක තමයි ඒ අර අරක නම් ගොඩක් විස්තර තියෙනවා මේකෙදි තනි මේ ඇහැට කන්ට නාසයට දිවට කයට මනසට තනි වචනකින් තමයි ආර්යයන් වහන්සේගේ හිත වැඩ කරන හැටි පෙන්වන්නේ. ඒ උපන්නා වූ මනාපය පිළිබඳව උපන්නා වූ අමනාපය පිළිබඳව උපන්නා වූ මිශ්‍ර හැඟීම පිළිබඳව පීඩිත වෙයි ලැජ්ජ මේ දුකටපත් වෙයි අට්ටියති හරායති එයින් පෙළෙයි එහෙම නැත්නම් ඒක ඉවත් කිරීමට කටයුතු කරයි jigucchati ඒක පිළිබඳව jugupsa කරයි ලැජ්ජිත වෙයි පීඩිත වෙයි නැත්නම් දුකටපත් වෙයි ලැජ්ජා වෙයි jugupsa කරයි කියන පද තුන ගන්න පුළුවන් පීඩිත වෙයි ලැජ්ජිත වෙයි දුකටපත් වෙයි දුකට මේ පිළිකුල් කරයි දුකටපත් වෙයි පීඩා ලැජ්ජාවටපත් වෙයි පිළිකුල් කරයි කියන වචන තුනම ඔය පොත් කට්ටයන් තුනම සමාන පද වශයෙන් පෙන්නලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සලා මේ අපි මේ සීක වෙන්න කලින් සාමාන්‍ය යෝගාවචරයක් වශයෙන් uppanna manaape uppanna amanaape umpanna manapamanape පිළිබඳව සරුවත් යන උපදේශයක් දෙනවා. ඔය ඇත්තන්ට සීක தත්තට යන්න ඕනේ නම් මොකද්ද කරන්න තියෙන්නේ මේ උපන් මනාපය පිළිබඳව, උපන් අමනාපය පිළිබඳව, උපන් සමමිශ්‍ර හැඟීම, මනාපමනාප හැඟීම් පිළිබඳව ඒතං ඕලාරිකං සංකතං පටිච්ච සමුප්පන්නං කියලා කල්පනා කරන්න කියනවා. මේ මේ භාවනා කරන යෝග විපස්සනා යෝගාවචරයට සරුවචනංශ මතක් කරන්නේ මේ ආර්ය විනය බුදුහාමුදුරනේ උපදේශය මොකද්ද? මේ උපන්නා වූ මනාපය රූපයක් දැකලා උපන්නා වූ මනාපය සංඝත දෙයක්. මනාපයම ඉපදිය යුතු නෑ. ඒක ඒ වෙලාවට සංස්කරණ වෙලා ආපු දෙයක්. ඒක බොහොම ගොරෝසු දෙයක්. කොටිම කියනවනම් භාවිත මනසක් නැති කෙනෙකුටවත් වැටෙනවා මගේ හිතේ මනාපයක් ඇති වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම පටිච්චසමුප්පන්න දෙයක් එතෙන්ට ඇති වෙච්ච හේතු සම්බන්ධ කර කරගෙනයි මේ ටික මතුවේ. වෙන හේතු ටිකක් මෙතෙන්ට මතුනොත් වෙන ඵලයක් එන්න තියෙනවා. ඒ නිසා බොහෝමත්ම වැනෙන සුළු වාෂ්පීකරණය වෙන සුළු බොහෝම මේ හෙල්ලෙන පෙරලෙන දෙයක් තමයි මේ හිතේ උපන්නා වූ මනාපේ නැත්නම් අමනාපේ නැත්නම් සමමිශ්‍ර හැඟීම. ආන්න එහෙමයි භාවනා කරන කෙනාට හික්මෙන්ට කියන්නේ. එතකොට රූපයක් ඇහැට වැටුණට උපදින මනාපය පිළිබඳවත් රූපයක් ඇහැට වැටිච්චාම ඇති වෙන අමනාපය පිළිබඳවත් රූපයක් ඇහැට ආපాతගත වෙච්චාම වෙන මනාපමනාපය පිළිබඳවත් තුනම එක පොදියට සලකලා කියනවා මේක බොහෝම ගොරෝසු දෙයක්. කියන්නේ හිතට අල්ලන්න පුළුවන් දෙයක් මට දැන් මනාපය ඉපදුණා. මට දැන් අමනාපේ ඉපදුනා. මට දැන් සම්මිශ්‍ර හැඟීම මනාපමනාපේ ඉපදුනා කියලා අල්ලන්න පුළුවන් ගොරෝසුයි. සංකතං මේක ඒ වෙලාවට පිළියම් කරලා පුරුද්දලා ගත්ත දෙයක්. පූට්ටු කරලා ගත්ත දෙයක්. දේවල් ගොඩාක් එකතු කරලා හදාගත්ත දෙයක්. අනිවාර්යයෙන්ම මේක මෙහෙම විය යුතුයි කියලා දෙයක් නැහැ. ඒ වගේම තමයි මේක පටිච්චසමුප්පන්න ඒ හේතු ප්‍රත්‍යයෙන් නිසා හටගත් දෙයක්. කියන්නේ ඕකට ඔච්චරම මැරෙන්න, තැලෙන්න, තැවෙන්න දෙයක් ඇත්තේ නැහැ. ඕක ඒ වෙලාවට පුට්ටු කරලා ගත්ත දෙයක් කියන එක ඇති කරගන්න කියනවා හිතට. එතකොට ඇහැට ඇති වෙච්ච මනාපමනාප නැත්තම් මිශ්‍ර හැඟීම වගේම කනට ඇති වෙච්ච මනාපමනාප මිශ්‍ර හැඟීමටත් ඔය උපදේශමයි. නහයට, දිවට, කයට, මනසට කියන ඇතිවෙන ඕනම දෙයකට උපස්ස විපස්සනා යෝගාවචරයක් වශයෙන් සර්වඥාසෙන උපදේශයි. ඒක ඕලාරික බව, සංකත බව, පටිච්චසමුප්පන්න බව කල්පනා කරලා ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා අනේ මේ මේ උපන්න මනාපේ නැති, උපදින මාමනාපේ නැති, උපදින මිශ්‍ර හැඟීම නැති ඒ උපේක්ෂාව මොනතරම් සාන්තද? ඒ උපේක්ෂාව මොනතරම් මේ ප්‍රනීතද කියලා මේ කම්පන චංචල නැත්නම් ඕලාරික සංකත පටිච්චසමුප්පන්න ඕ මනාපමනාප නැත්නම් මිශ්‍ර හැඟීම වෙනුවට අනේමට උපේක්ෂාව වේවා කියලා නිතරම හිත ඒ සැලෙන පූට්ටු කළ හදාගන්න ගොරෝසු නිසා හටගත් දේ වෙනුවට ඊට වඩා නොසැලෙන තත්වයක පවතින උපේක්ෂාවට හිත ගණ්ඩායි පුරුදු කරන්න කියන්නේ. ඒක තමයි යෝගාවචරය දෙන උපදේශය. දැන් යම් කිසි කෙනෙක් එහෙම පුහුණු කරලා ඒ උපේක්ෂාව හොඳට තහවුරු කරගත්තට පස්සේ නැත්තම් අර හෙල්ලෙන පෙරලෙන පදකම පදනමක ඉඳලා උපේක්ෂාව නම් ඊට වඩා ස්ථිරසාර පදනමකට මානසිකත්වයේ මාරු කරගත්ත කෙනා. නැත්තම් සීක පුද්ගලයා කොහොමද බලන්නේ? uppanna manāpe, uppanna amanāpe, unna uppanna manāpamanāpe පිළිබඳව එයා ඒකෙන් පීඩාවටපත් වෙනවා. ලැජ්ජාවටපත් වෙනවා. පිළිකුල් කරනවා. දැන් Taman ඒ මහා මුහුදක් වැටිලා මුහුද මැද තෙරක් නොපෙනෙන මුහුද මැදක මේ පීනනවා. සීමාන්තිකව ඇහෙන් හිත මනාපමනාප නැත්තම් මිශ්‍රැඟින් පාලනවා. සීමාන්තිකව කණෙන් මනාප තත්ත්ව අමනාප තත්ත්ව මිශ්‍රැඟින් පහනවා. නැහැයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් උදේ ඉඳලා හැන්ද වෙනකන් මහ සාගරයක වාගේ මේ පුද්ගලයා එහෙම පීනනකොට අපි හිතමු එක පුද්ගලයෙකුට විතරක් ඉන්න පුළුවන් විදිහේ පුංචි දූපතක් මොහොත මැද දැක්කා. දැක්කට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා මේ මුහුදේ මා මිනි මෝරු ඉන්නවා. නිතරෝ මතු පිටේ ඉඳ පීනන්න ඕනේ, දම්බි ගහන්න ඕනේ. අනේ ඊට වැඩිය කොච්චර හොඳද? මෙච්චර සැලෙන්නේ පෙරලෙන්නේ නැති. ඒ ගොඩයි බිම කියලා ඒ පුද්ගලයා ගොඩ බිමට පැත්තනයි කියලා හිතමු. ගොඩබෙමට පත් වෙනකන් අපි කියනවා විපස්සනා භාවනාවේ යෙදිලා ඉන්න. ගොඩබෙමට පත් වුණාට පස්සේ අපි කියනවා පුංචි දෙයක් ඒක තාම සීක භාවයේ ඉන්නේ කියලා. ඉතින් අර ගොඩබෙමට පත් වෙනකන් අනේ මම ගොඩබෙමට කවදා යන්දෝ නැත්නම් මේ උපේක්ෂාවට කවදා යන්දෝ කියන හැඟීම තමයි සරුවචනාංශ විසින් අගය කරන්නේ. පත් වුණාට පස්සේ නැවත අපිට මේ පුදුල වතුර දිහා බලනවා. දැන් Taman ඉන්න පුංචි ඒ දූපතට හති කොණින් රළ ගහනවා. වරින් වර වරින් වර දූපත තෙමීගෙනත් යනවා. ඒකෝර කල්ප වෙනවා මේක ඒ ඒ වතුර දැන් ගොඩබිම හිටියට අද ඉස්සල මුහුදෙම වැටලා හිටිය මනුස්සය ගොඩබිම ඉන්නකොට දැන් අර රළ ගහනකොට ඒක පිළිඳ පීඩාවටපත් වෙනවා. මොන කරදරයක්ද මේක මේ මේ වීලි පොළව තියන්න දෙන්නේ රැළ ගහනවා. ඊගාවට ඒකෙන් ලැජ්ජාවටපත් වෙනවා. මට තාම බැරි වුණානේ හොඳ හම හරි හමං ගොඩබිමක් හොයාගන්න මේක යාන්තම් ඉන්න පුළුවන් පමණයි වෙන්නේ ඊගාවට ජුගුප්සා කරනවා බෑ මේක මට සතුටු වෙන්න බෑ මට මේිට වැඩි හොඳ තැනක් යන්න ඕන කියලා අර තවමත් ගහන වතුර රැළ විශේෂයි දියේ වැටි පීනන්නෙක් බලන ස්වරූපේ නෙවෙයි යන්තම් කොට බීමකටපත් වෙච්ච එහෙම නැත්නම් අපි විශාල පාවෙන ලී කුට්ටියක් උඩට කොට උණයි කියලා ඒකෙත් තාම සැලෙන ගතිය තියෙනවා නමුත් දම්බි ගහන්න දෙයක් නැහැ ඉන්න පුළුවන් හිටියට මොකද අර මුහුදේ රළ තාම තේරෙනවා එතකොට මේ පුද්ගලයාගෙන් පීඩාවටපත් වෙනවා දුකටපත් වෙනවා ලැජ්ජාවටපත් වෙනවා නමුත් අර නිතරම දම්බි ගහමින් ඉන්න ඕන වෙහෙස කර තත්වයෙන් ගොඩ වෙච්ච නිසා සරුවචනාංශය දකින්නේ මේ පුද්ගලයා සීක තත්වයටපත් වෙලා. වෙන විදිහකට කියනවා නම් හික්මීම් පිළිබඳව අවශ්‍යතාවය හොඳටම දැන් වැටෙනවා. මේට වඩා හොඳ වියලිවීමක්, ස්ථිරසාර වීමක් හොයා ගන්න ඕනේ. නමුත් දැනට දැවෙන ප්‍රශ්නයක් නැහැ. Tamanට ඉන්න යැපෙන්න පුළුවන් ලී කුට්ටියක් හෝ එහෙම නැත්නම් ඒ වගේ ගොඩබිමක් තියෙනවා කියන අදහස. ඉතින් මම මේ මුලදි මතක් කළේ මෙන්න මෙවැනි தত্ত্বයක් තාම සීක භාවයටපත් නොවුනත් යෝගාවචරයාගේ සතිය සමාධිය ප්‍රකට වෙච්චහම තේරෙන්න ගන්නවා. වැටෙන්න පටන් ගන්නවා. නමුත් එතකොට යෝගාවචරයාට තාම වෙන්කොට හඳුනා ගන්න බෑ. මුහුදේ වැටිලා දඟලන මේ අවස්ථාවද්ද මේ තියෙන්නේ නැත්නම් මුහුද මැද නමුත් හොඳ හයි මේ ලොවිශාල කුට්ටියක් උඩ ලී කොටයක් උඩ ඉන්න අවස්ථාවද මේ තියෙන්නේ. නැත්තම් යන්තම් Tamanට යැපෙන්න පුළුවන් දූපතකටපත් වෙච්ච අවස්ථාවද කියලා හොයාගන්න බැරි වෙනවා. මේක වෙන්නේ ඊ타ත්ම දක්ෂ යෝගාවචරයේ භාවනාවේ දක්ෂ අවස්ථාවල. නමුත් ඒක මේ බණ ඇහිමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් උපමට්ටම් කරගෙන තිබුණොත් එවැනි අවස්ථාවකට ආපුවාම කමඨහං සුද්ධ කරන්නෙම නැතුව Tamanටම තේරුම් ගන්න පුළුවන් වෙනවා මේක හිතේ හයියක්. මේක හිතේ වෙනදාට වැඩිය ස්ථිරසාර තත්වයක්. මේක වෙනදාට වැඩිය nesalena තත්වයක් කියලා තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒ පරියන්කයේම තවත් අදිෂ්ඨාන ශක්තියකින් ජයග්‍රාහීව මුණ දීලා ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්න. නැත්නම් අර සීක தത്വෙට හොඳ ගෞරවයක් වටිනාකමක් කිට්ටු වීමක් කරගන්න පුළුවන් වෙනවා. මේකට නිදර්ශනයක් වශයෙන් කියනවා නම් කියන්න තියෙන්නේ අපි කියමු ආනාපාන සති භාවනාව කරගෙන යනවා. ඉතින් අර යෝගාවචරයක් වශයෙන් අර මුලින් කියපු ආර්ය විනේ මේ ඉන්ද්‍රිය සංවරය කියන තාලෙට ඉස්සල්ලාම අපි බලන්නේ මේ ආනාපාන භාවනා කරනකොට ඇහැට රූප නොපෙනි කනට ශබ්ද නැහි කයට වෙහෙස දුක් නොලැබී ආනාපානෙම ඉඳ ලැබෙනවනම් හොඳයි කියලා. ඉතින් ඒක මෙනෙහි කරමින් මෙනෙහි කරමින් උත්සාහ කරනවා. අපි හිතමු යම් යෝගාවචරයකට මේ ගන්න උත්සාහ නිසා ඉස්සෙල්ලා අපිට ආනාපාන රැලි 7-8ක් ඉන්න පුළුවන් එකනට 10-15ක් ඉන්න පුළුවන්. ඉස්සෙල්ලා විනාඩි 7-8ක් ඉන්න පුළුවන් එනට ආනාපානෙ විනාඩි 10ක් 15ක් ඉන්න පුළුවන් තත්යකටපත් උනායි කියලා. එතකොට ඒ යෝගාවචරය හොඳටම දන්නවා. වැඩි වේලාවක් ආස්වාසයෙන් ප්‍රසවාසයට ආස් ප්‍රසවාසයෙන් ආස්වාසයට යන්න පුළුවන් නම් මේක හොඳයි. මේ දියුණුවක්. මෙන්න මේ විදිහට ගිහිල්ලා යෝගාවචරයට තත්වයක් එනවා. හිතවිලි වේදනා ශබ්ද බාධා තිබුණට ඉබේම හිත නැවත නැවතත් ආනාපානෙට එනවා. හිතවිලි දිගේ දුවනවා. වේදනා නිසාත් සැලෙනවා. මේ කයේ පොඩි පොඩි පීඩාවක් තියෙනවා. නමුත් ඒවා අඩුයි බලවත් ආවට අඩුයි වැඩි වේලාවක් හිතේ පවතින ආනාපානය කියන විශ්වාසය ආවට පස්සේ ඒ යෝගාවචරයට පරීක්ෂා කරලා බලන්න පුළුවන් ආනාපානයේ ඉන්නා තාක්කල් වෙන විදිහට කියනවා හිතවිලි වේදනා සද්ද බාධා නැති තාක්කල් මේ හිතේ නීවරණ බලපෑම අඩු වැඩි වෙලා ඉඳ ඉඳ ඉඳ නීවරණ නැති ලෝකයට හිත පුරුදු කරගන්න. හුරු කරගන්න. හුරු කර කර ඉන්නකොට ඔන්න ඔන්න වේදනාවක් එනවා. හිතා ගන්න බැරි විදිහට වේදනාවක් ඇවිල්ලා අර සතියත් බාධා කරනවා සමාධියත් බාධා කරනවා ආනාපානයත් අකාම කරනවා ඔන්න uppannam manapam uppannam amanapam uppannam manapamanapam කියන ඔය මොකෙන් දෙකේ එකක් එනවා අපි හිතමු අර වේදනාව සුඛ ජනක වේදනාවක් නම් මනාපේ වුණත් එන්න පුළුවන් ඒත් ආනාපානෙන් හිත ගලවලා දාන්න. ආනාපානෙන් හිත අල්ලවිෂකොල්ල දාන්න. සතිය නැති වුණාදෝ කියලා හිතනවා. ඇති වෙච්ච දුක් වේදනා දුක් වේදනාවක් නම් අමනාපේ මතුවෙලා ආනාපානෙන් හිත ඇත්මත් කරනවා. වලහප්පලා දානවා. එතකොට යෝගාවචරයට කල්පනා වෙන්නේ මේක මහා කරදරයක්. මේක මහා මේ කොච්චර මම දිනුනුයි කියලා හිතාන හිටියත් මගේ භාවනාව තාමත් නිකන් වීදුරු භාණ්ඩයක් වගේ බොහොම ඉක්මනට කැඩලා යනවා. බොහොම ඉක්මනට මේ වෙනස් වෙනවා, හැලැප් වෙනවා කියලා පශ්චාත්තාප ඇති වෙනවා. නමුත් කොච්චර පශ්චාත්තාප වුණත් මේ විදිහට ආනාපානය කරන යනකොට සුඛ වේදනා, දුක්ඛ වේදනා මතුවීම නතර වීමක් වෙන්නේ නැහැ, අඩු වීමක් උනාට. ඉඳපු ගම නොසණ්ඩාල හිතවිලි ඇවිල්ලා හිතට වැද ගන්නවා. හිතපු ගම ගෝර සද්ද ඇවිල්ලා හිත සලලා දානවා. මේන්න මේ විදිහට යනකොට ඒ යෝගාවචරයට යම් අවස්ථාවක මෙන්න මේ වාගේ නිරීක්ෂණයකට සාක්ෂි වෙන්න පුළුවන් නම් කොහොමද මේ සද්දය එන්න කලින් මගේ හිත තිබුණේ ආනාපාන. සද්දය ආපු ගමන් මගේ හිත ආනාපානෙ සම්පූර්ණයෙන්ම කැඩිලා සද්දෙට ගියා. නමුත් කෙටි හෝ දීර්ඝ කාලයකට පස්සේ මම වටහාගත්ත දැන් මගේ හිත තියෙන සද්දක කියලා ඒක දැනගත්ත ගමන් හිත ඉබේම වගේ ලැජ්ජ වෙලා ආපහු ආනාපානෙට ආවනම් ආවට පස්සේ ආනාපානෙ අර නතර කරපු තැන ඉඳලාම ඉදිරියට යන්න පුළුවන් නම් මේ බුදුහාමුදුරන්ගේ උපදේශය අරගෙන ගුරුවරු මතක් කරනවා එහෙමනම් සද්දෙන් හානියක් නොවිච්ච ගානට තිබුණු ආනාපානෙ හිත දිගට තිබුණ ගානට හිත සන්තෝෂ කරගෙන ඉදිරියට යන්නයි කියලා හිත වට ගන්න නැතුව හිතේ අදිෂ්ඨාන ශක්තිය වට ගන්න නැතුව මොකද සද්දය බලවත් නිසා සද්දෙට ගියාට ඒක දුකක් කරගෙන ඒක පීඩාවක් කරන ඒක ජුගුප්සාව ඇති කරගෙන හිත නැවත ආනාපානට තමා විසින්ම එන්න පුළුවන් ගතිය තියෙනවා නම් ඒ කියන්නේ හිත ඉන්නේ දැන් හරි පැත්තට හැරිලා හිත තියෙන්නේ සතිය නොකැඩී තියෙනාසේ සමාධිය නොකැඩී තියෙනාසේ අන්න මේ తত্ত্বය බොහෝ විට යෝගාවචරයා මෙවැනි පිරිසුදු කිරීමක් කර දුන්නේ නැත්නම් මනගන්නේ හිතාගන්නේ නරකතාවට මගේ හිත තාම සද්ද වලට කැලෙනවනේ කැඩිලා මගේ හිත කුරුවල් වෙනවනේ මගේ හිත පුස්කනවනේ මගේ හිත තාමත් මේ ලාමකනේ කොහොමද ඉතින් මං භාවනාවක් දිනු කරගන්නේ කියලා මේ දිගටම ආනාපානේ පැවතුනේ නැත්තම් හිත නරක කරගන්නවා. මෙන්න මේ හිත නරක කර ගැනීම තමයි භයානක දේ. නැත්තම් මේ සද්ද ඇවිල්ලා uppannamanape uppannamanape කියන එක කොච්චර දිනු කෙනාට සිද්ධ වෙනවා. දැන් මේකෙදි කියන්නේ සීක පුද්ගලයාට සිද්ධ වෙනවා. නමුත් සීක පුද්ගලයා ඒ uppන්න මනාපේ uppන්න අමනාපේ ඇති වුණාට පස්සේයි නැවත හිත පිරිසුදු තැනකට කෙලස් නැතනකට අරගෙනයි ආයති සංවරය පිණිස කල්පනා කරන්නේ මගේ හිත ගියේ නොයා යුතු තැනකට. මින් මනතට එවැනි පීඩාවක් මට නොවෙනවා නම් හොඳයි. මින් මනතට එවැනි දෙයක් වුණොත් මේ ඒක ලැජ්ජාවට කාරණා, ජුගුප්සාවට කාරණාවක් කියලා ඒ කල්පනා කිරීම ඇත්තටම සෞඛ්‍ය සම්පන්න ලක්ෂණයක්. ලැජ්ජාවට වෙන්න පසුබාහට ලක්ෂණයක් නෙවෙයි. මොකද හිත දැන් අර තෙතමනේ තිබුණ හිත වියලි බිමට පුරුදු වෙලා ආයේ තෙතමනයක් එනකොටම ඒක ලැජ්ජාවෙයි දුකටපත් වෙයි ජුගුප්සා කරයි. ඒ කියන්නේ වියලි භාවයට දැන් කැමති. කෙලස් නැති තත්වයට කැමති. මෙන්න මේක තමයි යෝ මේ ශේක පුද්ගලයට ලැබෙන සහතිකේ. ශේක පුද්ගලයා හැම වෙලාවෙම ඉන්න ඔන්න ඔය පදනම. ඒක නිසා යෝගාවචරයේකට මුලින් මුලින් ආනාපානෙ වගේ මූල කර්මස්ථාන නැත්තම් පිම්බීම හැකිලිමුණත් කරගෙන යනකොට එන සද්ද වේදනා හිතවිලි නම් කරදරයක් තමයි. ඒ මොකද මේ ආනාපානෙ අඳුනගනවත් නැහැනේ තව ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරගෙනවත් නැහැනේ තව ඉරියව්ව පුරුදු කරගෙනත් නැහැ. ඉතින් ඒක නිසා කියන සද්ද නැත්තනකට යන්න, වේදනා නැත්තනකට යන්න, රූප බලන්න නැතුව ඒත් එක වහගන්න පුළුවන් තරම් මූල කර්මස්ථානේ පුරුදු කරන්න කියලා. නමුත් පුරුදු කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම අර తాවකාලිකව නතර කරන ලද ඇහැට රූප වේන ගති, කණ්ඩ සද්ද ඇහෙන ගති, නාසයට ගඳ දැනෙන ගති, දිවට රස දැනෙන ගති, කායට දුක් සුඛ වේදනා දැනෙන ගති, හිතට ධර්මතා ඇහෙන ගති ආයෙත් නිකන් රබර් බෝලයක් වතුරයට ඉඳගෙන අත තියාගෙන ඉන්න තාක්කල් වතුරයට තිබුණට අත ඇරපු ගමන් බුක් ගාලා උඩට එන්න වගේ අර ටික වේලාවකින් අර මේ විවිධ අරමුණු ඒ ඒ ආයතන වලට ඇවිල්ලා වැඩිලා ඒ මතින් මනාපමනාප පහළ වෙනවා. මෙන්න මේ උපන් මනාපමනාප අධිකතර වෙලා අරමුණාකාමකා දානවනම් තාමත් ඒ යෝගාවචරය පරාජිත ලජ්ජිත මේ චිත්ත ශක්තිය අඩු වෙන කෙනෙක්. නමුත් එවැනි බාධා තියෙද්දිත් මූල කර්මත්තාන්ට ඉබේම යන්න පුළුවන් තරමට හදාගත්ත නම් ඒක හාත්පසින්ම සෞඛ්‍ය සම්පන්න දියුණු තත්ත්වයක්. මේක තමයි ඇත්තටම කමඨාන් සුද්ධ කරනකොට උඟාක්ම සුද්ධයෙන් අහගෙන ඉන්නේ මේ පුද්ගලයා මේ මූල කර්මස්ථානීය ගරුතන්හිලා සලකලා මූල කර්මස්ථානයට ප්‍රමුඛතාවය දීලා ඒක බහුලීගත කිරීමට දැන් හිත හදාගත්ත කෙනෙක්ද ආන්නේ සටනේදී එන බාධක කරදර නිසා ලැජ්ජාවට දුකටපත් වෙලා හිත වට ගන්න කෙනෙක්ද එතන ඒ බාධක කාරණාව සාධකයක් බවට පත් කරගෙන දැන් වැරදුනා තමයි මත්te මම මෙහෙමවත් වරදින්න නැති වෙන තාලෙට මම මේ විෂයෙයි කටයුතු කරන්න ඕනේ කියන කෙනෙක්ද කියලා දැනගත්තා නම් එතකොට මේ යෝගාවචරය විශේෂයි කුල් කර්මස්ථානාචාර්යවලගේ තියෙන වගකීම ගොඩාක් අඩු වෙලා යනවා. නමුත් එන බාධා හැම දෙයක්ම චෝදනාවක් බාටපත් කරගෙන චිත්ත පීඩා ඇති කරගෙන මානසිකත්වයේ වටහා ගන්න මේ නාස්තික හිතිවිලි ඇති කරන කෙනෙක් නම් හරිම අමාරුයි ඒ දෙන්නගෙම උත්සාහයෙන් නමුත් ප්‍රකාශ කරන්න මොකද නොබෝ කලකින් එහෙම යෝගාවචරය කමඨාන් සුද්ධ කිරීම අතහැරලා දානවා. මට කියල්ලා කියන්න තියෙන හොඳ දෙයක් නෑ ඕන නැති දේවල් කියන්න තියෙන කියලා ඒ නොදකින් නොපතන් తত্ত্বය ඇති කරන්නේ කෙලෙස් වලට නෙවෙයි භාවනාවට ගුරුවරයාට ස්ථානෙට ඒකයි අවාසනාවන්ත தත්ත්වය නමුත් මේ දේවල් එනවාමයි මේ දේවල් ආවට පස්සේ මනාපමනාප උපදිනවාමයි නමුත් මේ මනාපමනාප વિશેයි මේ බය ලැජ්ජාව නැත්නම් ජුගුප්සාව ඇති කරගන්න එකත් භාවනාව අතහරින එකයි කියන එක සම්පූර්ණ දෙකක්. අන්න අර භාවනා අතහරින මිනිහට කට ඇරලා කියන්නේ අසප්පුරුෂයයි කියලා. ඒ තමන්ගේ දිනචරියාව කරන්නේ ඒ කටයුතු කරන්නේ නැත්නම් අසප්පුරුෂකම. නමුත් මේ වෙලාවේ තමන්ගේ නැති බැරිකම දැනගෙන මං කොහොම හරි මේ කරදර බාධක තියෙන ලෝකේ විෂම ලෝකේ සමහිත තියන්න පුරුදු වෙන්න ඕනේ කියලා. ධෛර්ය සම්පන්නව කටයුතු කරනවනම් ඒ පුද්ගලයා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමේ ඕනේ බාධා තියෙන ලෝකයක තමන්ගේ සති සමාධි දෙක පුරුදු කිරීම. සමහිත පැවැත්වීම පුරුදු කරන්න පුරුදු කරන්න ඒ පුද්ගලයා දවසින් දවසේ දවසින් දවසේ මේ ලෝකේ තේරුම් ගන්න. සලායතන තේරුම් ගන්න, භාවනා හිත තේරුම් ගන්න පුද්ගලෙක් බාටපත් වෙනවා. ඉතින් මේකෙදී උපමාවක් පෙන්නනවා කලිමුත් දවසක මම මතක් කරා අටුවාචාරින් වහන්සේලා ඒ යම් කිසි ස්වාමීන් වහන්සේ නමක් ඒ වැඩ ඉන පිරිවණක් අසලින් පාත්‍ර විකුණන හෝ සිවුරු විකුණන මිනිස්සෙක් යනකොට ඒ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේලාට පාත්‍ර සිවුරු අවශ්‍යද කියලා. එතකොට මේ මේ ස්වාමීන් වහන්සේ කියනවා පාත්‍ර සිවුරු අවශ්‍යයි නමුත් අපිට මේ වෙලාවේ කැපකාරයෙක් නැහැ. මුදල් පරිහරණය කරන්න කවුරක්වත් නැහැ. ඒක නිසා ගනුදෙනුව නම් හොඳයි ආපු වෙලාවත් හොඳයි අවශ්‍යයි. ඒක කියනවා ස්වාමීන් වහන්සේ ඒවා තියෙන තරක් කියන්නේ මම ඒව අරගෙන ගනුදෙනුව කරලා යන්න මටත් ඕන කරලා තින්නේ මේ බඩු විකුණ ගණ්ඩායි කියලා. ඉතින් එයා පාත්‍ර පෙන්නවා. ඉතින් පාත්‍ර පෙන්නකොට ඒ ස්වාමීන් වහන්සේ එයා ගෙනාවු පාත්‍ර වලින් හෝ සිවුර වලින් හෝ එකක් තෝරනවා. තෝරලා කියනවා මෙන්න මේකයි මට <clears throat> මේ අපේ අපි කියන අරණ්‍ය පාට මේකයි මේ කපු නූල මේකට පඬු අල්ලනවා මේක මේ දිග පල්ලා හරි මේක තමයි මට හොඳ කියලා ඉවරලා <clears throat> මේ ගණන් හිලව කතා කරන ගමන් මේක හොඳට මේ සිවුර පරීක්ෂා කරනවා කියලා හිතමු එහෙම නැත්නම් මේ පාත්‍රය පරීක්ෂා කරනවායි කියලා එහෙම පරීක්ෂා කර කර ඉන්නකොට මේ හාමුදුරන්ගේ වැඩි පරීක්ෂාව නිසා තේරෙනවා මේකෙදී අර වෙල්ඩින් කරපු පුරුද්දිලි වල හිලක් තියෙනවා ඒ හිල ඒ පාත්‍ර පුච්චනකොට වහපු එකක් තියෙනවා ඉතින් ආහමතුරු හොඳට බලනකොට හිලක් අහුවෙනවා. ඉතින් ආහමතුරු ඒක හිල මතු කරලා අර මනුස්සයාට පෙන්නවා මෙන්න මෙතන ඇල්පිනෙත්තක් දාන තරමේ හිතක් තියෙන එක ප්‍රශ්නයක් නෑ. මේක හදලා ගන්න පුළුවන්. නමුත් මෙතන මේම හොඳට මේක මේව වෙලා නෑ. නැත්තම් මේ මේ මල කාලා තියෙන. තව ටිකක් පරීක්ෂා කරනකොට තව හිලක් හම්බ වෙනවා. තව ටිකක් පරීක්ෂා කරනකොට තව හිලක් හම්බ වෙනවා. හම්බ වෙනකොට හම්බ වෙනකොට දැන් මේ ස්වාමීන් වහන්සේ මේක මේ අනික් පාත්‍ර වලින් මේක වෙන් කරලා මේක ගණ්ඩයි හිත හදාන හිටියේ. උතර හිල් තුන දැක්කට පස්සේ එක්කෝ ඒ ස්වාමීන් වහන්සේ පාත්‍ර ගැනීම අතහරිනවා නැත්නම් අර කලින් කියපු මිලට නොදෙන්න හෙට්ටු කරන්න ශක්තියක් ලබනවා. මේ නිසා වෙන්නේ මොකද්ද? ඒ ස්වාමීන් වහන්සේගේ පාත්‍රය පිළිබඳ තිබුණු වටිනාකම බහිනිකයි. එක්ක පාත්‍ර ප්‍රතික්ෂේප කරනවා. මේක හිල් සහිත පාත්‍රයක් කියලා. එහෙම නැත්නම් අඩු වටිනාකමකට හෙට්ටු කරනවා. මෙන්න මෙතනදී අටුවාව පෙන්නලා දෙනවා. හිල් තුන කෙරුවේ නරක වැඩක් නෙවෙයි. ඒ නිසා හිල් තුන පිළිබඳව අඩුතක්සේරුවක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් කරනම් අසත්පුරුසයි. ඒ හිල් තුන නිසා පාත්‍ර ප්‍රතික්ෂේප කරනවා නම් හොඳ ගැනුදෙනු කාර්යය. පාත්‍රය අඩු මිලකට කතා කරනවා නම්. හිල් තුන නැතුව ගත්තා නම් අර වැඩි මිල දීලා එහෙනම් ඒ ආම්දුරෝ දක්ෂ මිලදී කෙනින් කාර්යයක් නෙවෙයි. ගණ්ඩේ ඉස්සලා පරීක්ෂා කරනකොට හිල් පේනවා. උගදෙනෙක් හිතනවා මේ හිල් දැකීම අවාසනාවන්ත දෙයක් කියලා. මේ හිල් දැකීම නොදැකිය යුත්තක්. අභාග්‍ය සම්පන්න දෙයක් කියලා නෑ. මිලදී ගන්න ඉස්සලා නම් හිල් දකින්න එක නිසා Tamanට නියම බහන්නේ වටනාකම තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ අපට අපකරා පැමිණෙන මේ මනාපකම් අමනාපකම් නැත්නම් මනාපමනාප සම්බන්ධයෙන් හොඳ පරීක්ෂාවක් කරලා එව්වා පිළිබඳව අට්ඨියති හරායති ජගුච්ඡති කියලා. ඒවා පිළිබඳව පීඩිත තත්වයකටපත් වෙනවයි කියලා. ඒවා පිළිබඳව ලැජ්ජාච තත්වයකටපත් වෙනවා. ඒවා පිළිබඳව ජුගුප්සාජනකපත් තත්වයකටපත් වෙනවයි කියලා. ඒ භාවනා ක්‍රමය පිළිබඳව පීඩාවට ලැජ්ජාවට ජුගුප්සාවටපත් වෙනවනම් භාවනා කරනපු ගුරුවරයා සම්බන්ධව ලැජ්ජාවට පීඩාවට ජුගුප්සාවටපත් වෙනවනම් අසත්පුරුෂයි. මේ සංස්කාරයන්ගේ අඩුපාඩුවක් දකලා සංස්කාරයන් පිළිබඳවයි පීඩාවට ලැජ්ජාවටපත් වෙන්නේ. ඒක උගන්වන්න තමයි අකමැත්තේ. මොකද සංස්කාර පිළිබඳව පුදුමාකාර කරුණාම්බුකින් මේ සංසාර ජීවිතේ ගත කළේ. මේ සංස්කාරයන්ගේ තියෙන අඩුපාඩුවක් පෙන්ලා දෙන්න මේ ක්‍රමයක් ගෙනලා සමීකරණයක් උගන්වලා ඒ අනුව දිගට යනකොට අඩුපාඩු දකින්නකොට හිත නරක කරගන්නවා. මේ කියලා දීප ශාස්ත්‍රය කියලා දීප කෙනා පිළිබඳව හෝ නැත්නම් භාවනා ක්‍රමය පිළිබඳව හෝ නැත්නම් භාවනා මධ්‍යස්ථානය පිළිබඳව ඒකෙන් පේන්න තියෙන්නේ මේ පුද්ගලයාගේ තියෙන අසත්පුරුෂ ගතියයි. එදින මේක හරීම මේ ශූන් කාරණාවක් පෘථග්ජනයට මේක පිළිබඳ කැළම අවබෝධයක් නැහැ. පෘථග්ජනය හිතන්නේ මේ නරක දෙයක් දැකීම අභාග්‍ය සම්පන්නයි. නරක දෙයක් දැකීම මේ ලැජ්ජාවට කාරණාවක්. අවාසනාවන්ත දෙයක් කියලා එයා සුබ දේවල් හොය හොය ඇවිදිනවා. කොහෙද හොයන්නේ මේ අසුචි ගොඩේ තමයි. අසුචි ගොඩේ මැණික් හොය හොය ඇවිදිනවා මේ අසුචි වල නෑ ඊගාව අසුචි ටිකේ ඇති කියලා. නමුත් මේ අසුචිය තේරුම් ගන්න මේ ගඳ ගහන ගතිය, ඒකේ තියෙන ලැජ්ජිත ගතිය, පීඩිත ගතිය, ජුගුප්සා ගතිය තේරුම් කරලා දෙනවනම් තේරුම් කරලා දෙන්නේ අසුචි පිළිබඳව දන්න සුචියක් දන්න කෙනෙක්. මේන්න මෙතනදී ඉන්දිය සංවරය පිළිබඳව ශික්ෂාව පිළිබඳව ඊ타ත්ම ගැඹුරු බොහෝම නිර්හංකාර යටහත් අදහසක් ඇති කරගන්න පුළුවන් මේ uppන්න මනාපය uppන්න අමනාපය uppන්න මනාපමනාප කියන මේ තුන පිළිබඳව ඊට පස්සේ කල්පනා කරනකොට දැන් මම ආනාපානය කරගෙන ඉනකොට මට වේදනාවක් ඇවිල්ලා අමනාපයක් පහළ වුණා. ඊ අමනාපය බොහොම ගොරෝසුයි. යමනාපේ බොහොම පටිච්ච සමුප්පන්න හේතු නිසා ඇති වෙච්ච දෙයක්. ඒ වෙලාවට පුරුද්දලා ආපු දෙයක් අනේ මේක නොවුනා නම් හොඳයි කියලා ඒක පිට අමනාපේ පහළ වෙනවා. මෙන්න මේ අමනාපය මත උනා වූ අමනාපය පිළිබඳව ලැජ්ජා වීම මේ අමනාපය පිළිබඳව පීඩිත තත්ත්වයටපත් වීම දුකටපත් වීම ජුගුප්සා කිරීම කියලා කියන්නේ උඟ දෙනෙක් එක පටලවා ගන්නවා භාවනා ක්‍රමයක් එක්ක. මෙන්න මෙතන හරියට හොඳට ගාගත්ත දැලිපිහියකින් කපනකොට හැම නෙකැපි කෙස් පමණක් කැපෙන තාලට කපනවා කියන එකට තමයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ආනාපාන සති භාවනා කරන කෙනාට ඥානයක් සම්පජඤ්ඤයක් තියෙනවා. නාහම්බික්කවේ මුට්ටස්සතිස අසම්පජානස්ස ආනාපාන සතින් වදාමි කියලා කියලා තියෙන්නේ ආනාපාන සතිය භාවනා කරන යනකොට මේ හොඳ දේවල් හොඳ වශයෙන් නරක දේවල් නරක වශයෙන් පේනකොට හොඳ නරක දේ පිළිබඳව පටලවාගෙන කටයුතු කරන නම් ඒ පුද්ගලට කවදාකවත් ඒක තත්වයකට යන්න හම්බෙන්නේ ඒක නිසා උපදින මනාප උපදින අමනාප උපදින මනාපමනාප කියන මිශ්‍ර හැඟීම් නැත්තම් කවදාකවත් භාවනා ප්‍රගමනයක් එන්නේ නැහැ එමනම් ඒ කියන්නේ සමතයට කැමති සමතේ සමාධියකටපත් වෙලා සුවසේ ජීවත් වෙන්න කැමති ලෝභකමක් මෙතන තියෙනවා. ඒ සමාධියට බාධා කරන මනාප ගති, ඒ සමාධිය බාධා කරන අමනාප ගති, ඒ සමාධිය බාධා කරන මනාපමනාප නැති ගති එnde ende ende ende ආවට පස්සේ ඒක දැක්කටන් ඒ යෝගාවචරයට <clears throat> දැක ගන්න පුළුවන් නම් මෙන්න මේක ආපු නිසා මට ආනාපානෙන් හිත කැඩුනා. කැඩීම නිසා මම හිතේ එක්ක මනාපයක් ඇති වුණා මේ කාමනාපයක් පහළ වුණා මේ මනාපේ යමනාපේ පොදු ලක්ෂණ තියෙනවා නැත්තම් මනාපමනාප කියන මිශ්‍ර හැඟීම පොදු ලක්ෂණ තියෙන මොනවද ඒවා සංකතයි ඒ වෙලාවට පුරුද්දලා පූට්ටු කරලා හදලා දෙන දෙයක් ඒක ඒ වාගේම ඕලාරිකයි අල්ලන්න පුළුවන් විශේෂ උපකරණ අවශ්‍ය කරන්නේ නැහැ. Tamanටම හොඳ සැලකිල්ලෙන්කට මේ ආනාපානෙ හිටියට වැඩිය දැන් වෙනස් විදිහක මම ඉන්නේ. මනාපමනාප නැත්තම් මිස්සංගියෙන් පහයලා කියලා අල්ලන්න පුළුවන්. ගොරෝසුයි. සංකතයි. පටිච්ච සමුප්පන්නං. ඒක එන්නේ මනාපේ එන්නේ මනාපයට හේතු ඇති වුණොත්. අමනාපෙන්නේ අමනාපයට හේතු ඇති වුණොත් ඉතින් මේ හේතු ඕන විදිහකට පෙරලෙන්න පුළුවන්. කියලා මේක තේරුම් ගන්න උත්සාහ කරනවා නම් ඒකේ පුද්ගලයා මේ විපස්සනා භාවනාව ඉන්න කෙනා ආර්ය தත්වයටපත් කරන්නට අවශ්‍ය කරන මේ මානසික හික්මීම ඉන්දිය සංවරය ඇති කරලා දෙන තැන. මේක බොහෝමත්ම මේ භාවනාවක් නෙමෙයි මෙතන තියෙන්නේ සම්පජඤ්ඤයක් ඥාන ශක්තියක් යෝගාවචරය මේක තේරුම් ගන්න බැරි වුණොත් ඒ යෝගාවචරයා මේ අභියෝග වලට බයේ පලා යන අභියෝග එනකොට අවාසනාවක් විදිහට සලකන විභාගෙට මූණ නොදී පලා යන කෙනෙක් බවට පත් වෙනවා. ඊට වැඩි හොඳ විභාගයට මුණ දීලා පේල් වෙන එක වුණත් හොඳයි. අඩු ගන්න දන්නවා එතකොට මම මේ දැනුම නැති නිසා නෙවෙයි පේල් වුණේ විභාගයට බය වෙච්ච නිසා කියලා වට තේරුම් ගන්න. නැත්තම් විභාගයට මුණ දීලා පාස් වෙනවා කියන එක ඉතින් අහන්න දෙයක් නැහැනේ. ඒක නිසා විපස්සනා යෝගාවචරයට මේ uppන්න මනාපේ uppන්න අමනාපේ uppන්න මනාපමනාපං කියන මේ தত্ত্বය හොඳම හොඳ අභියෝගතා පරීක්ෂණයක් වාගේ. අන්න එව්වයිදී හොඳට මන අපේ පාලනකට කමක් නැහැ. අමන අපේ පාලනකට කමක් නැහැ. මන අපමන පාලනකට කමක් නමුත් ඒක දිහා කැත නැතුව අපව බලලා මේ uppන්න මන අපේ දැකලා uppන්න අමන අපේ දැකලා uppන්න මන අපමන අපේ දැකලා මේ පුදුල මේ මන අපමන අප දෙකින් තොර උපේක්ෂාව මට වේවා කියලා විපස්සනා වශයෙන් පුහුණුවක් හෝ එහෙම නැත්නම් මේ ආර්යයන් වහන්සේලා දකින විදියට මත්‍යදී මට මෙහෙමවක්වත් මේ මන අපමන අපේ නැති නැත්නම් ඒයින් පීඩාවටපත් වෙන්නේ නැති නැත්නම් මනාපමනාපෙන් ලැජ්ජාවටපත් වෙන්නේ නැති, jigupsaටපත් වෙන්නේ නැති තත්වයක් වේවා කියලා අදිෂ්ඨාන කරගෙන කරගෙන යනකොට අර ආනාපානට වැඩි ගෞරවයක්, වැඩි ආදරයක්, වැඩි මේ ප්‍රමුඛතාවයක් දෙන්න පටන් ගන්නවා. ඒ කවදාකවත් ආනාපානෙන් විතරක් ඒක මෙරිචි තත්වෙට එන්නේ නැහැ. ආනාපානයේ දක්ෂකම ප්‍රමුඛතාවයේ වැදගත්කම පේන්නෙම බාධාවල් ඇවිල්ලා ඒ බාධාවලින් හිතට පීඩාව, ලැජ්ජාව, දුක දීලා ඒ වෙනුවට නැවත නැවතත් ආනාපානේ සරණ හොයාගෙන යන්න යන්න යන්න යන්න ඒ පුද්ගලයාට අර පුංචි දූපතකට මිනිස්සෙක් ලොකු දූපතකට ගියා වගේ එයාට අවශ්‍ය නම් පිංගි පිංගි ඉන්න යුරට යන්න පුළුවන් නැත්නම් කොට බිමකට ගිහිල්ලා කන්දකට ගිහිල්ලා සම්පූර්ණයෙන් වෙයිලා හිට පුළුවන් තත්යකටපත් වෙනවා. ඉතින් මේක කිසිම මං හිතන මේ වගේ පිරිසක අත්දකපු නැති එක්කෙනෙක්වත් නැහැ. මේ අත්දකින්නකොට ඒ අභියෝග වලට මුහුණ දෙන தත්වයේ ඇති කෙනාට අපි කියනවා විපස්සනා යෝගාවචරය කියලා. ඒ අභියෝග වලට බය වෙලා ඒ වෙනුවට භාවනා නොකර බනනාහ ධර්ම සාකච්ඡානකට කමඨහං සුද්ධනකට පැත්තකට වෙන කෙනා ඔය ඉල්ලන්නේ සමත සුඛයක්. මේ සමත සුඛය කියලා කියන අසාධාරණ අධාර්මික දෙයක් නෙවෙයි. නමුත් ලාමකයි. එච්චරයි කියන්නේ. මේ වෙනුවට අභියෝග වලට මුහුණ දීලා සම්පූර්ණ කොච්චර කොච්චර භාවනා හරියත් නැහර ගියත් දිනචරියාව කරන්න කරගෙන කරගෙන ගිය දවසේ තමයි අපිට මේ මනාපමනාප නැත්තම් මනාපමනාප කියන தত্ত্ব ඉක්මව ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක සම්බන්ධව මේකට වැඩිය මේ අපි මේ සාකච්ඡා කරපු තේ පිළිබඳවම මේට වැඩිය ගොරෝසු තැනක ඉඳලා මේ ප්‍රශ්න තියා බැලීමට සුළු සාක්ෂි ලබා ගන්න පුළුවන් සූත්‍රයක් වශයෙන් අඳුරලා දෙන්න පුළුවන් අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ සරුවචනාංශයේ තමන්ගේ මේ සම්මත පුත්‍රයා විදියට රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ හම්බෙලා නිතර උපදෙස් දීලා තියෙනවා මේ මාන්නකාර කමින් එහෙම නැත්නම් රජ කුලයෙන් පැවිදිවීම නිසා ඇති වෙලා තියෙන ඔලොමල ගති නැති කරලා නිතරම නිර්හංකාර ගති ඇති කරලා වහා නිවන් දැක්වීම පිළිබඳව සාසනික පුත්‍රයෙක් වශයෙන් සලකලා. ඒකෙදී මේ රාහුල ස්වාමීන් වහන්සේට හරියට කියලා දෙලා මුන් කා පුංචි කුමාරයෙක් මේ අවුරුදු 7ත් 21ත් අතර කාලෙදී මේ සූත්‍ර දේශනා වෙලා තියෙන්නේ. ඉතින් හොඳම සෙල්ලක්කාර වයසේ එක විදිහකට බලනකොට ලිංගික පරිණතියකට සූදානම් වෙන වයසේ ඒව දන්නේ නැති කාලේ පැවිදි වෙලා තියෙන නිසා හරි විප්ලවීය තත්වයක් හිතේ තිබිලා තියෙනවා. පියා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ, උපාධ්‍යයන් වහන්සේ, සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නිසා ලේසිය මෙසේ කෙනෙක් ඇවිල්ලා උපදෙස් දෙන්නෙත් නැහැ. ඒ මොකද මෙයාට උපදෙස් දීලා වැරදුනොත් එහෙම පොඩි කෙනෙක් නෙවෙයි. නමුත් එහෙම උපදෙස් නොදුන්නොත් ඒක සාසනේ විශාලම මේ දඬුවම. නිසා සර්වඥාන්සේ අතනෑර උපදෙස් දීලා තියෙනවා. අන්නේ උපදෙස් ඒ රාහුලවාද සූත්‍රයේ, මහා රාහුලවාද සූත්‍රයේ, අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ ආදි වශයෙන් කීපයක සඳහන් වෙන හුඟක් ඒවා තියෙන මේ පුංචි බබාලාට කියලා දෙන විදියට මේ තැනකට ගියාම මේ ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න හැටි. අන්න ඒකෙදී ඒ රාහුල ස්වාමීන් වහන්සේට <clears throat> සරුවචනන්සේ සඳහන් කරනවා යංකෝ වහන් ඉදන් මනසා කම්මං අකාශී ඉදන් මේ මනසා මන මනෝ කම්මේන අත්ත්‍ය ව්‍යාදාපි සංවත්තති පර ව්‍යාබාදායපි සංවත්තති උබේ ව්‍යාබාදාපි සංවත්තති කියලා යම් කිසි වෙලාවක රාහුල ඔබට හිතෙනවා මොකද්ද මම මේ මනසෙන් මෙන්න මෙවැනි හිතවිල්ලක් ගත්තා දැන් මේ හිතවිල්ල ඇවිල්ලා ගිහිල්ලා ඉවරයි අන්නේ මට මේ ඇතුවෙච්ච මනෝ කර්මය නිසා මට අකුසලයක් වැරද්දක් අහේනියක් දුකකට එයිද මේක නිසා අනුන්ට මේ මට ඇතිවෙච්ච හිත නිසා අනුන්ට අකරුණාවන්ත අහේනි දෙයක් සිදු වෙයිද එහෙම නැත්නම් මටත් අනුන්ටත් දෙගොල්ලන්ටම මේ මනෝ කර්ම නිසා යම් කිසි විදියක ව්‍යාබාධයක් ඒ කියන්නේ ආබාධයක් සිදු වෙනවද අකුසලං ඉදම් මනෝ කම්මා මේ වැනි අකු මේ වැනි අකුසල මේ වැනි මනෝ කර්ම වලට ਸਰුවචනාංශේ ਸਰුවච සාසනේ ਸਰුවඥ ශික්ෂාවේ විනයේ සඳහන් කරන්නේ අකුසලං කියලා. මෙව අකුසලං ඉදා මනෝකම්ම දුක්ඛුද්‍රයන් දුක්ම විපාක විපාකාන්ති දුක්ඛම දණනය කරනවා දුක් විපාක ගෙන දෙනවා. ඒව රූපං තේරාහුල මනෝකම්මං අට්ඨීතබ්බං හරායිතබ්බං jiguccitabba. අන්න එවැනි වූ මනෝකර්මයක් සිද්ධ වුණා නම් ඒක පිළිබඳව පීඩාවටපත් විය යුතුයි. ලැජ්ජාවටපත් විය යුතුයි. ජුගුප්සාවටපත් විය යුතුයි. දැන දැන මනෝ කර්මයක් සිද්ධ වුණා. සිද්ධ වුණාට පස්සේ නැවත ඒක පච්ච වෙක්කිට්වා පච්ච වෙක්කිට්වා කියනතෝ බලලා බලලා ඒ කියන්නේ විමසනකොට තමන්ට තේරෙනවා නම් ඒකෙන් අනුන්ට කරදරයක් වෙනවා තමන්ට කරදරයක් වෙනවා දෙපැත්තටම කරදරයක් වෙනවා කියලා මතක තියාගන්න එක දුකක් ඒක අකුසලයක් අන්න එවැනි දේ දුක් විපාක කියන දෙන මෙවැනි දේ මේ අට්ඨියති හරායති ජෙගුච්ඡති කියන විදිහට සීක උත්මයේගේ ඉබේ හිතේ සිදුවෙන දේ ඔබ විසින් පුහුණු කටයුතුයි. මට මෙවැනි දෙයකින් මම මේ මනතට වෙච්ච දේ පිළිබඳව මම පීඩාවටපත් විය යුතුයි. වෙච්ච දේ පිළිබඳව ලැජ්ජාවටපත් විය යුතුයි. වෙච්ච දේ පිළිබඳව මම jigupsාවට පිළිකුල් කටයුත්තටපත් විය යුතුයි කියලා ඔබ ඔබ මෙහෙම හික්මෙන්ට වෙයි. අට්ඨීත්වා හරායිත්වා jigujjitwa ආයති සංවරං අපචිතප් ඒකෙන් ලැජ්ජාවට පීඩාවට පිළිකුල් තත්ත්වයටපත් වෙලා මත්තේ මෙවැනි දෙයක් නොවීම සඳහා මං කුමක් කටයුතුද කියලා ඔබ ආයති සංවරේ පිහිටන්න ඕනේ කියලා සරුවචනanse සඳහන් කරනවා. ඒ කියන්නේ මේ රාහුල ස්වාමීන් වහන්සේ අතටම කණ්ණාඩි අතර දීලා කියනවා ඔබ ගමනක් යන පිටත් වෙලා හොඳට ඇඳ පැනදගෙන මේ කණ්ණාඩියෙන් බලාපන්. ඒ බලා බලනකොට ඔබට දැනුනොත් මෙන්න මේ මේ මේ මුණ හොදලා නැතුව හෝ කොණ්ඩේ පිරලා නැතුව හෝ මොනවා හරි දෙයක් තියෙන නිසා ඒක Tamanටත් හොඳ නැහැ අනුන්ටත් හොඳ නැහැ දෙකොටම හොඳ නැහැ කියලා ඊවැනි දේ නැතිවීම පිණිස කටයුතු කරන්න. දත් මැදලා නැත්තම් දත් ටික මැදලා ඵලයක්. කොණ්ඩේ පිරලා නැත්තම් කොණ්ඩේ පීරගෙන ඵලයක්. කියලා ඒක හරි ගස ගන්න අතර කණ්ණාඩියක් දෙන්න වගේ. අන්න ඒ වගේ තමයි භාවනා කරනකොටත් ඒ මානාපාන සතිය හෝ මූල කර්මස්ථානයේ හෝ සක්මනේ හෝ ඉන්නකොට හිත නොසන්ඩාල වැඩ කරනවා. සද්ධාහනව, ගන්ධ රස බලනවා, එහෙම නැත්නම් හිතවිලි පහල කරනවා. ඒ හිතවිලි ගියාට පස්සේ Tamanට ඇති වෙනවා තත්වයක් මේක සලකා බලන්න පුළුවන්. මගේ හිත හෙල්ලුම් කෑවා. මගේ හිත පිටපොට ගියා. අන්නේ පිටපොට ගියේ හිත නිසා මට අහිණියක් වෙයිද, අනුන්ට අහිණියක් වෙයිද, දෙපාර්ශ්වයට අහිණියක් වෙනවනම් එවැනිදී ඒන දෙකෙන් තමයි පීඩිත විය යුතුයි, ලැජ්ජිත විය යුතුයි. Taman ඒක පිළිකුල් කටයුතු. ඒ පිළිකුල් කටකටයුතු වෙන්නේ ආයති සංවරයක් ඇති කර ගැනීම සඳහා. එහෙම නැත්නම් මෙවැනි දේවල් දකින්න වීම සඳහා නෙවෙයි. මෙවැනි දේවල් දැක්කේ නැත්නම් කවදාකවත් ආයති සංවරයකට හිත යන්නේ නැහැ. මෙන්න මෙතෙන්දි පුංචි තව රහසක් තියෙනවා. මෙන්න මෙවැනි මානසිකත්වයක් ගන්න තරම් හිත මෝරන්න අන්න එහෙම අත්ත්ව ව්‍යාබාධපි පර ව්‍යාබාධපි උභය ව්‍යාබාධපි නැති මානසික තත්වයන් හොඳ පිරිසුදු මානසික තත්වයන් අත්දකපු කෙනෙකුට පමණයි මෙන්න මේ වගේ Tamanට හානි කර අනුන්ට හානි කර දෙපසට හානි කර මානසික තත්වයන් හරියකට සාපේක්ෂව මේක දුක්ඛිතයි මේක අකුසලයක් කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක දන්නේ නැති කෙනෙකුට සංසන්දනාත්මක මීට වැඩිය හොඳ මනාව තත්වයක හිත පාත්වමු නැති කෙනාට මේකේ අකුසලයේ තේරෙන්නේ නැහැ. අන්දේකට මේ වර්ණ චිත්‍ර රූපයක් දීලා ඒක රස විඳින්න කිව්වා වගේ. ඒක නිසා චරුවචනාංශයේ මේ ඉන්දිය සංවර සූත්‍රයේ සඳහන් කරනවා ඉස්සල්ලාම මනාපමනාප ඇති වුණාට පස්සේ නැත්තම් මිත්‍ර හැකීම ඇති වුණාට පස්සේ ඒක පිළිබඳව සංකතයි පටිච්ච සමුප්පන්නයි ඕලාරිකයි කියලා හිතිලා ඊට වඩා හොඳයි ඒතන් සන්තන් ඒතන් පණීතන් යද්දන් උපේක්ඛා කියලා එකක් අඳුන්වලා දීලා තියෙනවා. මම ඒ කියන්නේ සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන්. නමුත් යෝගාවචරයට ඒක මදි වෙනවා. ඒ පුද්ගලයා ඒ චින්තාමේ වශයෙන් දැකපු දේ අත්දකලා තියෙන්න අත්දකපු කෙනෙකුට පමණයි තීරුම් ගන්න පුළුවන් ඉන්නේ මේට වැඩිය පිරිසිදු චිත්ත tattwa මේට වැඩිය පිරිසිදු විසුද්ධි හිතේ තියෙනවා අන්නේ විසුද්ධිත් එක බලනකොට තමයි මේ හිතේ උපන්නමනාපේ හිතේ උපන්නමනාපේ හිතේ උපන්නමනාපමනාපේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් වෙන්නේ. මොකද හිතේ උපන්න මනාපේ හිතේ උපන්න අමනාපේ හිතේ උපන්න මනාපමනාප අකුසල වෙන්නේ Tamanට පමණයි. ඒක තාම කායික මට්ටමට ගිහිල්ලා නැහැ. තාම මානසික වාචසික මට්ටමට ගිහිල්ලා නැහැ. වීතික්‍රමණය වෙලා නැහැ. නිසා කාටවත් නඩු දාන්න බෑ. කාටවත් කියන්න බෑ මේක අසාධාරණයි කියලා. කාටවත් කියන්න බෑ මේක අධාර්මිකයි කියලා. නමුත් Taman ඊට වඩා ඊටාම පිසුදු මනෝමය தত্ত্ব අත්දකලා තියෙනවනම් තියෙනවා ඒ தත්ත්වත් එක වන්නොත් මේක පිරිහිලානේ. ආන්නේ පිරිච්ච தત્ත්වේ මම ප්‍රතික්ෂේප නොකළොත් මේක පිළිබඳ ලැජ්ජා නොවුනොත් මගේ හිත නැවත නැවතත් මේ පිරිහිච්ච தત્ත්වෙම බහුලීගත කෙරුවොත් මට කවදාකවත් අර පිරිසුදු தત્ත්වයට යන්න බෑ. ඒ පිරිසුදු தત્ත්වයක් කලින් අත්දැකලා තරුවත් යනසක මේ උපදේශයේ සහිත කෙනෙකුට නම් අන්න කමඨාන් සුද්ධ නොකරත් Tamanda හිතා ගන්න පුළුවන්. මත්ෙහි අන්න අර විසුද්ධි தત્ත්වයට බර මෙවැනි මනාපමනාප නැත්තම් මනාපමනාප දෙක මිශ්‍ර හැඟීම් තොර තත්වයක් ඇති වෙන්න මොන තැනක වාඩි වෙන්න ඕනේ. කොයි වෙලාවේ වාඩි වෙන්න ඕනේ. කොහොම භාවනා කරන්න ඕනද? කොච්චර වේගෙන් මෙනෙහි කරන්න ඕනද කියන එක ඉබේම සංස්ලේෂණය වෙන්න පටන් ගන්නවා. වෙන විදිහකට මේක කියනවනම් මේ අන්ත දෙකේ යත්තා වූ අත්කලමතාණ යෝගයත් කාමසුකල්යාණියත් හොඳට අත්දකපු කෙනාට පමණක් මේ දෙක මැදින් තියෙන මධ්‍යම ප්‍රතිපදාව මීට වැඩිය සාන්තයි මීට වැඩිය ප්‍රණීතයි මීට වැඩිය උපේක්ෂා සම්පන්නයි කියලා හිතා ගන්න පුළුවන්. එහෙම අත්දකපු කෙනෙක් නැවතත් අත්කලමතාන්ට වැටෙනව වැටෙනවමයි. කාමසුකල්ලි කාණියෝගයට වැටෙනව වැටෙනවමයි. ඒක නැති කරන්න බෑ. නමුත් වැටෙන වැටෙන අවස්ථාවේ ආ තේරුම් ගන්නවා නම් මේට වඩා සාන්තයි ප්‍රණීතයි මධ්‍යම ප්‍රතිපදාව, මේට වැඩිය සාන්තයි ප්‍රණීතයි උපේක්ෂාව කියලා ඒ පුද්ගලයා ගොඩාක් වෙලාවට ওই කර්මස්ථාන ගැනීමෙන් ස්වාධීන වෙන්න ශක්තිය තියෙනවා. මේක කියනවා විපස්සනා භාවනාව ඥාන પરම්පරාවේ අඩුම ගානේ බල උදයබ්බේ ඥානෙටපත් වෙලා විපස්සනා උපක්ලේශ කියන කඩයිම පැන්නට පස්සේ තමයි කියනවා මෙන්න මෙහෙම සහතිකයක් යෝගාවචරයකට දෙන්න පුළුවන් වෙන්නේ. ඒ වේගාචරයට තනියම තේරුම් ගන්න පුළුවන්. දැන් මම ඉන්නේ අමාරුවේ. ඒ අමාරුව මට මත්තට නොවේවා මම හොඳටපත් වේවා කියලා අමාරු තත්ත්වේ අමාරු තත්ත්ව වශයෙන් තේරුම් ගන්නවා. මම ඉන්නේ හොඳ මැද තට්ටයක මේක දිගට මට පවත්තන්ට ලැබේවා කියන අදහසක් තියෙනවා. එහෙම නැත්නම් මම සුවදායක තත්වයක් වින්නවා කියලා හිතෙනවා. ඒකත් ක්ලේශයක්, ඒකත් ප්‍රපංචයක්. ඒක නැතුව මට මධ්‍යම ප්‍රතිපදා හොඳයි කියලා මෙන්න මේ තත්ත්ව ඒ ඒ තත්වයන් වටේ වශයෙන් වෙන නැත්නම් කියනවා නම් ඒ වගේ යථාභූත ඥාන වශයෙන් ඇති හැටියෙන් තේරුම් ගැනීම ශක්තිය ඇති කරගන්න පුළුවන්. වෙන විදිහකටත් කියත හැකි ඒක හොඳට පැහැදිලි වෙනවා මේ අසේක පුද්ගලයේගේ ඉන්දිය සංවරය දිහා බලනකොට මේ ඉන්දිය සංවරය විශේෂයි නැත්නම් ඉන්දිය සංවරයේ මට්ටමට ධර්මයේ තේරුම් ගත්ත කෙනාට තමන්ගේ භාවනාව පිළිබඳ ਸਰබලධාරී තත්ත්වයක් හිතට එනවා. මොන දේ ආවත් භාවනා ජීවුන කරගන්න තරම් මට හැකියාව තියෙනවා. මොන බාධකේ ආවත් ඒක සාධකයක් බාටපත් කරගන්න එක මගේ වැඩක් නම් anu මොන කොකනට්ට නැටුවත් අනු මොන කුප්පවිලි කිපුවත් මොන ඍතුගුණ ආවත් ඒක සාධකයක් කරගැනීමේ ශක්තිය එnde එnde එnde වැඩි වෙනකොට අපි කියනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා. ධර්මානුකූලව හැසිරෙන්නා ධර්මයේ විශ්ින් ආරක්ෂා කරනු ලබයි. හැබැයි හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ සීල ධර්මය ආරක්ෂා කරන කෙනාට සීල ආරක්ෂාවක් මිස කවදාකවත් සමාධි ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඒ තරමට ධර්මයේ නෛර්යානිකයි. යම් කිසි කෙනෙකුට සීල සමාධි ආරක්ෂාවක් තියෙනවා නම් සීල සමාධි ධර්මයේ රකින්නවනේ ඒ දෙන් ඒ පුද්ගලයාට සීල සමාධි ආරක්ෂාවක් මිස කවදාකවත් විපස්සනා ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඒ තරමටම ධර්මයේ එකට එක නෛර්යානිකයි. යම් කිසි කෙනෙකුට සීල සමාධි ප්‍රඥා කියන තුනම රකින්න පුළුවන් ඒ තුනෙන්ම ආරක්ෂා වෙනවා නම් මායයාටවත් කරන්න දෙයක් ආන්නේ විදිහට ධර්මයේ දිගේ ඉදිරියට යනකොට යනකොට යනකොට විමුක්තිය කියන අනිත් දේවල් වලින් ස්වාධීන ගතිය දේවල් අනුන්ට වගේම තමයි සිද්ධ වෙනවා. ඒ දේවල් විශේෂයි චෝදනා කාටවත් කරන්නේ නැතුව. ඒවා පමා වෙලා හෝ හරි පාරට දාගෙන ඊට පස්සේ ඒකෙන්ම ආත්ම ශක්තිය දිනු කරන. ඒකෙන්ම චිත්ත ශක්තිය දිනු කරගෙන කවදාකවත් තමන්ගේ උත්තරම පරමාර්ථය මොන්නම හේතුවක් නිසාවත් පසර දාන්න නැතුව දෙවෙනි තැන තියන්නතෝ කටයුතු කරන්න ශක්තිය ලැබෙන්නේ භාවනාවෙන්මයි. ඒක මේ පාරමිතා පුරලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් එවැනි தত্ত্বයක් එවැනි පිරිසක් එක්ක එහෙම කටයුතු කරන්න හම්බුණා කියලා කියන්නේ අපිට හම්බෙච්ච උත්තරම වටිනාම පුණ්‍යතර தত্ত্বයක්. එහෙම නැත්නම් පින ප්‍රතිසන්දීම. ඒ නිසා මේක අහම්බයක්. එක පැත්තෙන් බලනකොට අහම්බයක්. ඒක තටමලා තර්ක කරලා එහෙම නැතුව මේ වාද කරලා හෙට්ටු කරලා ගන්න පුළුවන් දෙයක් නෑ. හැම වෙලාවෙම නිවන් දකින්න චිත්තක්ෂණයේ අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව පටු කරගන්නේ අපේ තියෙන පෘ탁ජන ගතිය නිසා. ඒ පෘ탁ජන ගතිය හිමින් හිමින් අයින් වේගන ඉන්ද්‍රිය සංවරයේ වැඩි වෙන සීක තත්වයට එනකොට ඒ පුද්ගලට තියෙනවා තාමත් මගේ හිත මේ කෙලෙස් වලට වැටෙනවා. කුණු වලට වැටෙනවා. වැටලා නැගිටලා කියනවා චිහ් පීඩිත වෙනවා. මේකේ පීඩාවටපත්. මේක දුකටපත් වෙන, ලැජ්ජාවටපත් වෙන කියලා. නමුත් එතන නතර වෙන්නේ වහාම ආයති සංවරේ පීඩනවා. ඒ පුද්ගලයාට කොච්චර දුරට මේකේ ලැජ්ජාවට, පීඩාවට, ජුගුප්සාවටපත් වෙනවද කියනවනම් තව කෙනෙක් ළඟට ගිහිල්ලා කියනකම් හදිසි වෙනවා. ගිහිල්ලා කියනවා මම මෙහෙම භාවනා කරා. මට මේ විදිහ බොහෝම නොකෑමනා, නොසන්ඩාල හිතවිල්ලක් පහළ වුණා. එතකොට ආනාපානෙ කැළම නැහැ. නමුත් ඊට පස්සේ ආනාපානෙ ආවට පස්සේ මගේ හිත පීඩාවටපත් වුණා. ලැජ්ජාවටපත් වුණා. ආයති සංවරේ පිටින් ඕන වුණා. ජුගුප්සාවටපත් වුණා කියලා ඒ කමඨාන් සුද්ධ කිරීමේ ඉස්සෙල්ල වටිනාකම නෙවෙයි දැන් තියෙන්නේ. කමඨාන් සුද්ධ කරන තමයි ළඟ තියෙන ඒ ටික කියලා කියන එක අත්‍යවශ්‍යයි. ඒක තමයි ඒ යං කිංච කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාව අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බතාදීත පසද්ද උත්සා කියලා රතන සූත්‍රයේ හරුවචයන් සඳහන් කළ තියෙන ආර්යයන් වහන්සේ නමක් යම් කායික වාචික මානසික කර්මයක් කරලා යංකින්ච කම්මං කරෝති පාපකං. පාප කර්මයක් කරනවා. කායේන වාචා උද්දචේද මනසා. කයෙන් වනසෙන් වචනයෙන් හෝ මනසෙන්. අබබ්බෝසෝ දස පටිච්ඡාදාය. මොකද ඒ කරපු ගමන් හිත නැවතත් ගොඩ වෙන්නේ නික්ලේශී තත්වයකට. ආයත අරමුණට එන්නේ ආයත උපේක්ෂාවට එන්නේ. ආට පස්සේ තියෙන ඔච්චර මං ඉන්දියා සංවරේ හිටියා. ඔන්න මගේ හිත මනාපේ පහල කරා. ඔන්න මගේ හිත අමනාපේ පහල කරා. ඔන්න මගේ හිත මනාපමනාප දෙක නැති අන්දමන්ද තත්ත්වයටපත් උනා කියලා ඒක පීඩිත වෙනවා. ඒ ලැජ්ජාවටපත් වෙනවා. ඒක jigupsaටපත් වෙලා එතන නතර වෙන්නේ නැහැ. වසංගණ්ඩ යන්නේ. වහාම ගිහිලා ඒ தත්වයට ගැලපෙන කෙනෙකුට හෙලි කරනවා. අබබ්බෝසෝ තස්ස වසංගණ්ඩ අබබ්බිය තත්ත්වයටපත් වෙනවා. අභව්‍යයි කියලා කියන්නේ වසං ගැව්වොත් කණ්ඩත් බෑ ඉන්නත් බෑ නිින්ද යන්නෙත් නැත්නම් මොනවත් කරගන්න බැරුව යනවා. ඉතින් ගිහිල්ලා ගුණවතෙක් සිල්වතෙක් ගාඩ ගිහිල්ලා කියනවා මේ භික්ෂුන් වහන්සේලා නම් ආපත්‍ති දේශනා කරනවා කම යෝගාවචර නම් කමටහන් සුද්ධ කරගන්නවා අනේ මට මෙහෙම දෙයක් පහළුණායි කියලා. ඒකට ගුරුවරයාගේ දක්ෂකම තමයි හොඳට බලන්න ඕනේ මේ පුද්ගලයාට මේක වෙච්ච දෙයක්ද කරපු දෙයක්ද කියලා. කෙරුවා නම් කර්ම රැස් වෙනවා ඒත් ආයති සංවරයේ පිටියානම් සාසනෙට පණිනවා. මොකද මේ මුළු සාසනයම පණ කියන්නේ ආයති සංවරේ. වෙච්ච වැරද්ද බාලා අරගෙන යටහත් වෙලා මත්තේ හික්මීම තමයි ශාසනයේ පණ කියන්නේ. වැරදි හැංගීමවත් වැරදි නොකර සිටීමවත් නෙවෙයි. එහෙම දෙයක් මේ ලෝකේ නැහැ. වැරදි නොකර ඉන්නවා කියන එකත් මේ ලෝකේ ඉන්නකම් කරන්න බෑ. මේ ලෝකේ කියන්නේ වැරද්දක් ජීවිතය කියන්නේ අතපසු වීමක් වැරද්දක් ජීවත් වෙන තාක්කල් වැරදි නොකර ඉන්න බෑ. මෙන්න මේ දේ තේරුම් ගත්ත පස්සේ පුදුමාකාර සාන්තියක් හිතට එන්නේ. මේ ස්වභාවය වැරදි නොකරන හිත උනත් වැරදි කෙරෙන වැරදි වලට කුප්පවන උලුප්පන ලෝකයක ජීවත් වෙනකොට එකම දේ තමයි වෙච්ච වැරද්ද ප්‍රමාණ කරලා Tamanට වැඩිය සිල්වතෙකුට ගුණයතෙකුට ප්‍රකාශ කිරීම තමයි ගැලවීමට ඇති ක්‍රමය. මේකටයි ශික්ෂාව කියලා කියන්නේ. මේකටයි ඉන්දිය සංවරය කියලා කියන්නේ. එහෙම නැතුව බයටවත් හිරේ විලංගුවේ වැටේ කියලාවත් සතුන් නොමර ඉන්න එක නෙවෙයි. ඒකෙන් තමයි පටන් අරගන්න. නමුත් ඇත්තට ශික්ෂාව එනකොට Tamanටම වැරදුනාට පස්සේ තේරෙනවා. තේරුණාට පස්සේ ඒ පුද්ගලට පුදුමාකාර ශක්තියක් ඇති වෙනවා. මේක වහාම ගිහිල්ලා පීනලා ගිහිල්ලා හෝ අහසෙන් ගිහිල්ලා හෝ දනගගා ගිහිල්ලා හෝ ගුණෝතෙක් සිල්ලතෙක් හම්බෙලා මතක් කිරීමෙන් ආයති සංවරේ පිහිටීමෙන් පුදුමාකාර මේ විවිධයක් විමුක්තියක් ඒ පුද්ගලයාට ලැබෙනවා අහන කෙනාට හම්බ වෙනවා ශාසනයේ පණ තියෙන බව තේරෙන්න පටන් ගන්නවා මේ කාගවත් වැරදි කියන කතාවක් නෙමෙයි තමන්ගේ වැරද්ද සඳහන් කරන්නේ මේ ගුණය මේ වාගෙම පාවිච්චි කරන මානසික රෝගී මානසික රෝගීනොත් අත්‍යවශ්‍යයි යාට කවුරුත් එක්ක කතා කර කර ඉන්න එක කතා කර කර ඉන්නකොට අනික් කෙනා පෙන්නුවත් තමයි මේ නෝනා වෙලාවේ කතා කරන්නේ හොඳ නෑ කියලා කවදාකවත් පැරත පිළිගන්න ලෑස්ති නෑ ඒ නිසා පිස්සගේ මේ හැසිරෙන භාවනා යෝගාවචරගේ සමාන ගති තියෙනවා. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන හොඳටම වැඩ කරන කෙනා වැඩියෙන්ම කතා කරුවොත් ඔය අන්තිම පිස්සත් එක්ක ඒක භාවනා මධ්‍යස්ථානයක් වෙන්නේ නැහැ. එමුද පිස්සටත් අත්‍යවශ්‍ය කවුරුරි කතාකරනද ඒ කතා කරන කෙනා සීරුවෙන් භාවනා කරන කෙනෙක් අල්ලගන්න හම්බ වෙන්නේ ඉතින් මේ අන්දමන්ද වෙලා දඟන දක්ෂ යෝගාවචරයක් හම්බුනොත් අනේ අපරාධය සිද්ධ වෙයි ඒ නිසා දක්ෂ යෝගාවචරය මතක තියාගන්න ඕනේ ගුණවතෙක් සිල්වතෙක් හම්බෙලා මේක එහෙලි කරනවා මිස කතාවට පෙළඹිච්චත්තුත් එක්ක කතා කරන්න ගියොත් මොකද මේ පිස්සගෙත් තියෙන ওই ගතියෙම ආයිති සංගරයක් වගේ තමයි පෙන්වන්නේ ඒක පිළිබඳ ගවේෂණයක් කරපු බටීර කෙනෙක් ලියලා තියෙනවා ඒ මානසික රෝගියා වැරද්ද පිළිගන්නේ වෙන්න කරන්නම දෙයක් නැති තැන. නමුත් යෝගාවචරයා ඉස්සල්ලාම කරන්නේ තමන්ගේ අතින්ම තමන් වැරද්ද හොයාගෙන ගුණෝතෙක් දක්වා ගිහිල්ලා කියලා සුද්ධ වෙන එක. ඔන්න ඕකටයි මේ ශාසනය කියන්නේ. ඕකට තමයි බුද්ධෝත්පාද කාලය කියන්නේ. ඉතින් අපිට ඒක හම්බෙලා තියෙනවා කියලා හිතෙනවා නම් අපේ ලොකු සාංශ මතක් කරා වගේ මතක් කරන තියෙන අන්න එහෙම වැඩ කරන පිරිසක් එක්ක ඉන්න ලැබුණත් ඇති කියන එක. මේ තරම්ම ලෝක ෂට මායාවි. ලෝකේ පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ වගේ upppanna manape, uppanna amanape, uppanna manapamanape කියනවා ලෝකෙට නඩු නෙවෙයිනේ. ඒ අකුසලයක් විදිහට හිතන්නේත් නැහැ. ඒක ප්‍රශ්නකුත් නැහැ. මොකද ඒ අතෝ ශික්ෂා ඔය අරගෙන නැහැ. ඒක නෙවෙයි ප්‍රශ්නේ. තමන්ගේ වැරද්ද බාර ගන්න නැතිකම. ඒක නිසා කිසි පාඩුවක් නැහැ. නිවැරද්දේ වුණත් වැරද්ද බාරගත්තට පාඩුවක් නැහැ. ආයති සංවරය ගැන හිතලා. මේ ගුණවතෙක් නේ කියන්නේ. මේ සිල්වතෙක් නේ කියන්නේ. මේ පුද්ගලයා මට මේවා නොකිය හිටියොත් මම අසරණ වෙනවනේ. මං මම නිකන් රහෙන් අයින් වුණා වගේ වෙන නිසා ගුණවතුන් සිල්වතුන් විවෘත වෙලා තියාන්නේ කොහොඳයි. ඒ නිසා ඒ වෙලාවේ ගුණේ සලකලාව පහත් වෙලා යටහත් වෙලා හිටියොත් එතකොට මේ ගුණවතුන්ගේ සිල්වතුන්ගේ තියෙන ආදර කරනව Taman දිහාවට හැරෙනවා. යම් වෙලාවකට එවැනි කෙනෙක් පෙන්වන දෙයට ඔලමුලව හේතු කරුණුකක් ගන්න ගියොත් එතකොට ගුණවත් සිල්වත් එළවෙලා ගුණ කියන්නේ යන්නේ නැහැ. වැරදි කියන්නේ යන්නේ නැහැ. අඩුපාඩු කියන්නේ නැහැ. එතකොට මහා භාග්‍යයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා සීක පුද්ගලයාට ඒ පාඩුව එච්චර බලපාන්නේ මොකද ඔහුටම පේනවා ඔහුගේ ඉන්දිය සංවරය අඩු වෙච්ච ගමන්ම තේරෙනවා uppanna manape uppanna manape umbanna manapamanape ඒකේ පුද්ගලයා විහිම්ම ඉබේම සීක පුද්ගලයාට මේ ඇතුළෙතිම පහල වෙනවා අට්ටියති හරායති ජෙගුච්චති. පීඩාවටපත් වෙනවා. ඒකෙන් දුකටපත් වෙනවා, ලැජ්ජාටපත් වෙනවා. ඉතින් මේ අට්ටියති හරායති ජෙගුච්චති කියන මේ වචන තුනට අනිච්ච කියනකට වැඩිය අනිච්ඡා කියන වචනේ සුදුසුයි කියලා මම නැවතත් මෙතෙන්දි මතක් කරනවා න ඉච්ඡති අකමැති වේ කියන වචනේ ගැලපෙන්නේ නিত্য නොවේ කියන අදහස නෙවෙයි. චකිරිමානන්ද සූත්‍රයේ තබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන එක අනිච්ඡා කියන එක තමයි වඩා ගැලපෙන්නේ. න නිට්ටය කියන එක නෙමෙයි න ඉච්ඡ කියන වචනට ආදා ගන්න තියෙන්නේ. ඒක මේ මේ ඉන්දි භාවනා සූත්‍රයේ රාහුලට්ටික අම්බල අම්බලට්ටික රාහුල වාද සූත්‍රයත් හොලා හොලා බලනකොට තේරෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචර තේරුම් ගන්න ඕනේ අකමැති උනාට මේ දේවල් වෙනවා. අන්න ඒක පිළිබඳව Taman දක්වන ආකල්පය තුළ තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියන එක රැඳිලා තියෙන්නේ. අන්න වෙන ඉන්ද්‍රිය සංවරයක් හරි පැත්තට චක්‍රීකරණය කළා හැම වැරැද්දක්ම හරහා දැකීම තුලින් ඒ වැරැද්ද තුල ඇත්තා වූ ධම්මානුපස්සනා මතු කර ගන්න දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම සිද්ධිය වැරද්ද හංගන අර සට කපට ගති. සට මායා ගති. ඉතින් ඒකයි සරුවචනසේ නිතරම රාහුලබද්ද ස්වාමීන් වහන්සේට මතක් කරේ උදේම වැලි දෝතක් උඩ දාලා මට මේ වැලියට ගානට උපදෙස් අද ලැබේවා කියලා මේ ඔක්කොම උපදෙස් Tamange වැරදිම නිසා නෙවෙයි අනුන්ගේ මහා කරුණාවෙන් දෙන උපදේශ. මෙච්චරයි සාසනයේ තියෙන පණ. ඉතින් ඒක සඳහා අපි නිතරම අනුන්ගෙන් උපදේශ ලබන අසුලුව අනුන්ට අප අප කෙරේ උපදේශ දෙන්න අපි ඉල්ලීමක් කරනවා. ඒකට පවාරණය කියලා කියන්නේ. වික්ෂුණාන්සලා ප්‍රස් සමාදන් වුණාට පස්සේ එකිනෙකා කෙරේ පවරනවා. මා කෙරේ දැකුවා දැක්කා වූ වේවා ඇසුවා වූ වේවා සකකල වූ වේවා වැරද්දක් දැක්කනම් අනුකම්පා කළා මට කියන්නේ මම ඒක දැක්කොත් මම හදා ගන්නවා කියලා. මුළු කිසිම ශික්ෂාවක ලෝකේ ඕක නැහැනේ. පෙන්නන වැරද්දට නඩු දාන එකයි අද ලෝකේ තියෙන්නේ. මානවයිති වාසිකම් පිළිබඳව නඩු. අපි මේ ශාසනය මොකද කරන්නේ? දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පරිකරිස්සාමි. දැකීමෙන් හෝ ඇහිීමෙන් හෝ සැක කිරීමෙන් හෝ අනේ ආයසුතුන් වහන්සේ මගේ අඩුපාඩුවක් දැක්කන අනේ අනුකම්පා කළා මට කියන්න මාත් ඒක ඒ විදිහට දකින්නවනම් මම ඒක පිළියම් කරගන්නම් කියලා. ඉතින් මේක හරි වියදම් අධික වැඩක්. ඔය තව කෙනෙක් ළඟ තියාගෙන ඉන්න එක තමයිගේ වැරදි බලන්න. පුච්චරෝක ඔය ලේසි වැඩක් නම් මේ ජීවිතේ පෞල් ජීවිතේ මොනතරම් සාර්ථක වෙන්න බෑ. එකම පෞල් ජීවිතයක් අසාර්ථක නැහැ කියනෝනේ. පටන් ගන්නකොට තියෙන සෙනෙහස මොනවත් නැහැ. අන්තිමට වැරදි පෙන්වන්න පෙන්වන්න පෙන්වන්න සම්පූර්ණ ඒක ගිනි ගයක් බවට පත් වෙනවා. මොසේ සාසනේ පෞල් කෑමක් නැහැ. මේ Brahmacharya කියලා කියන්නේ සබ්‍රහ්මචාරී කියලා කියන්නේ අපි එකට වැරදි දැක ගන්නා සුළුව ගත කරන පිරිසක් එකිනෙකාගේ වැරදි අනිත් එක්කනට සාසන අභිවෘද්ධිය සලකලා වෙන විදිහට කියනවා නම් සාසනේ ජීවේ සලකලා කියන්න යනවා ඒක ඉතාමත්ම අමාරුවෙන් කරන දෙයක් ඒක වහකණ්ඩ එපා එහෙම නෙමෙයි කරන්න තියෙන්නේ එහෙම උපදේශන ඇත්ත වැඩි කරගන්න. ඒක සඳහා වැදගත්ම ප්‍රධානම අත්‍යවශ්‍යම කෙනා තමයි තමා විසින්ම තමන්ගේ වැරද්ද දකින්න එක තමා විසින්ම අට්ටියති හරායති දිකුච්චති කියලා සංවරයට පිහිටන එක මේ නිසා සතිය විතර හොඳ කල්යාණ මිත්‍රෙක් ඇත්තේ නැහැ සතියට පේන්නේ මේ ටික තමයි හැබැයි වා නොදකින්න පතන් කියලා ගියොත් ඒකට සතිය කියන්න බෑ ඒකට කියන්නේ ලාමක සතියක් තියෙන්නේ. සතිය බලවත් වෙනකොට නැත්නම් සතිය සුපතිට්ඨිත වෙනකොට පමාදේන කම්පතිටි සති බලං කියලා සාරිපුත්‍ර සංසය සඳහන් කරනවා. පමාදේ වැටෙනවා. මොකද පමාදේ වැටෙනවා කියන්නේ? ආනාපානේ කරගෙන ඉන්නකොට සද්ද එනවා. තරහ එනවා. ආනාපානේ කරගෙන ඉන්නකොට වේදනාව එනවා. තරහ එනවා. සුඛ වේදනාවක් ආවොත් ආනාපානේ අතහැරලා ඒක පිටිපස්සේ යනවා. ආනාපානේ කරන යනට හිතවිලි එනවා. සමහර තුනම ධාර්මික හේතුවේදී මම දැක්කේ හිනේ සුවන්වැලි සෑය නිසා අනේ හොඳයි කියලා හිතනවා. නැත්නම් බුදුහාමුදුරු මට පෙනේ බුදුහාමුදුර වෙලා කමටහන් දෙයි කියලා ඉතින් කට අරගෙන බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් මේ ස්ත්‍රියව පුරුෂයෙක් දකින්න පුරුෂයෙක් ස්ත්‍රියක් දකින්න එහෙනම් චි මගේ හිත බොහොම නොසන්ඩාලයි වලත්තයි කියලා හිත නරක කරගන්න. ඒකල හිතනවා මගේ සතිය කියලා සමාධිය කැඩලයි කියලා. සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා මේ මූල කර්මස්ථානයේ ඉන්නකොට එවැනි ප්‍රමාදයට වැටෙනවමයි නමුත් ඒකෙන් සැලෙනවා නම් හිත සතිය බලවත් නැහැ. හිත නැසලී ඉඳයි මේ හික්මීම ඇති කරන්නේ ඒක යෝගාවචරය බොහෝ විට සැලෙනවා. සීක පුද්ගලයා මදක් සැලියලා සුවපත් කර ගන්නවා. රහතන් වහන්සේ නැසැලීමේ ඉන්නවා. නිසා සීක පුද්ගලයාට වඩා බොහොම විචිත්‍ර යෝගාවචරය. යෝගාචරය බොහොම විසක් තොරණක බල්පත් වෙනවා වගේ. මේක දිගටපත් වෙන බල්බයක් වගේ නෙමෙයි. නිවෙනවපත් වෙනවා නිවෙනවපත් වෙනවා. ඒ නිසා ඒකේ নানা ආකාර හැඩතල තියෙනවා. විසක් බලන්න යන්නේ ඒකයි. නමුත් සීක தත්තට යනකොට වරදිනවා තමන්ම ආයති සංවරය ඉබේම පිහිටනවා. ඒ වුණත් ඒ පුද්ගලයා සාමාන්‍ය යෝගාවචරයකටත් වඩා තමන්ගේ ගුරුවරුන්ට වැඩිහිටියන්ට පුදුමාකාර විදිහට ගෞරව කරගෙන ඒ ඇත්තෝ තමන්ගේ කණ්ණාඩිය බවට පත් කරන උන් තාන්සලා ඉදිරිපිටට ගිහිල්ලා තමන්ගේ වැරදි දක්වන ආයත සංවරේ පිටිනකොට පේනවා බලාපොරොත්තුවක් තියෙනවා මේ ජීවිතේ කොහොම හරි මේක ඉවර කරන්න ඕනේ කියලා. ඒ පෘථග්ජන ඇත්තන්ට නැත්තම් සාමාන්‍ය භාවනා කරන ඇත්තන්ට බැරි මොකද ඇත්තෝ වැරදි හෙලි කිරීම ආත්මඝාතනයක් කියලා හිතනවා. හතුරෙක් විසින් කරන දෙයක් කියලා හිතනවා. ඒ තාකල් ඒ පුද්ගලයාට ඒ මිහිරි දේ වස බවටපත් වෙනවා. මේ ආකල්පමේ වෙනසක් තියෙන්නේ. ඒ නිසා නමුත් සරුවචනයි තාම ලස්සනට මෙන්න අසේක ප්‍රතිපදා මේක සේක ප්‍රතිපදා මේක තමයි යෝගාචර ප්‍රතිපදා කියලා එකින් එකට එකින් එකට ජීවන ක්‍රමයක් පෙන්ලා දීලා බලනකොට මේ බණ කියන බණ අහන අපි අනික ඔක්කොටම වැඩි සතුට වෙන්න පුළුවන්. මොකද අපිට මේ පිළිබඳව සෑහෙන දත්ත ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන මේවා ඇහිීමෙන් සාකච්ඡා කිරීමෙන් ඒ தත්යන් පෙළගස්වාගෙන යම් ආකාරයකටද මේක මුත්තුමෙන් හදලා කටයුතු කරන්නේ අන්නේ එවැනි தත්වයකටපත් වෙනකොට මම එවැනි පැත්තකට නතු වෙලා එවැනි දෙයකට බර වෙලා කටයුතු කරනවා මිසක් තමන්ගේ සතියට සමාධියට නිග්‍රහ කරලා මම නොයා යුතු දේවල් විදිහට සලකලා ලැජ්ජා වෙන එක නෙවෙයි ආයති සංවරයේ පිහිටන එකයි ආහනේ ආයති සංවරයේ පිහිටන්න ඉස්සල්ලාම කෙලස් නැති පිවිතුරු හිත දැකලා තියෙන්න ඕනේ. ඊට පස්සේ කෙලසිච්ච හිත දකින්න ඕනේ. ඊට පස්සේ බුදුහාමරංග උපදේශය මතුවෙන්න ඕනේ. Tamanටම. ගුරුවරයාට යන්න ඉස්සෙල්ලා. අන්න වෙන කෙනාට කියනවා සීක කියලා. ගුරුවරයාට ගියාට පස්සේ අහලා කටයුතු කරනකට කියලා කියනවා විපස්සනා යෝගාවචරයයි කියලා. අනුන කියලා දෙන්න තරම් ගුරුවරයෙක් වෙන්න තරමටම ශ්‍රේෂ්ඨ තත්ත්වයටපත් වෙනවා කියන රහත් වෙනවා කියන්නේ. ඉතින් අපිට ඒව නැති නිසා අපි කරන්නේ එකිනෙකාට එකිනෙකා ආධාරයක් වඩපත් වෙලා ඇකි තාක් දුරට ඉන්දිය සංවරයේ පිහිටීමයි නිසා මේ දේශනා මාලාවෙන් ඉදිරිපත් කිය අදහසොත් තම තමන්ගේ අත්දැකීම් වලුත් මූල ධර්ම දැනුමුනුත් වහ වහ ආයති සංවරයේ පිහිටලා මේ ඉන්දිය සංවරය තුලින් තමන්ගේ තියෙන අසීමිත බලය අසීමිත සතිමත් බලය සතිය බලමයි මේ ක්‍රියාත්මක කරලා මේ ජීවිතයේදී මේ ලැබිය යුතු අසේක තත්වයටපත් වෙන්න නැත්නම් ඉන්දිය භාවනාවේ සුපතිත්ත්ව භාවයටපත් වෙන ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සීල දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.